ගරු කටයුතු ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මතක් කරගත්ත විදිහට මේ මූලික මාතෘකා පාඨය pāli පාඨය අපි උද්දෘත කරගත්තේ දසුත්තර සූත්‍රයෙන් ඒක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිරිය දීඝනිකාය කියන පොතේ සූත්‍ර පිටකයේ මුල්ම පොතේ අවසාන සූත්‍රයේ වශයෙන් සංග්‍රහ වෙලා තියෙනවා. ඒකෙදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැනටමත් බුද්ධ ශාසනයේ ඉඳලා කටයුතු කරන උපාසක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිරිස දත යුතු කරුණු මතු කරලා දෙනවා ඒක එක ආරයකට එක ගොනුවකට එක යොමුවකට ඇති වෙන ආකාරයට ඒ නිසා අපිට එවැනි සූත්‍රයක් අහලා පුරුදු කරලා තියෙනවා නම් අන්‍ය තීර්ථ කෙනෙක් මේ ප්‍රශ්නයක් අහන්න ඉස්සෙල්ලා අපිම අපේ ප්‍රශ්නය අහලා අපි උත්තර දැනග තියෙන නිසා අපිට මතක නැත්තම් සුතමේ ඥානෙ හිතා ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මේ තැන තියෙනවා ප්‍රශ්නේ මෙතන තියෙනවා කියලා. අනිත් වගේ විචක්ෂණ බුද්ධියකට ආරාධනාවක් මේ දසුත්තර සූත්‍රයේ තියෙනවා. ඒක එකේ ප්‍රශ්න 10යි දෙකේ ප්‍රශ්න 10යි තුනේ ප්‍රශ්න 10යි හතරේ ප්‍රශ්න 10යි කියලා ඒ ගොඩනැගිලා තියෙන්නේ 10 10කට ඒ නිසා දසුත්තර කියන නම සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ ඒ අටේ පොතේ අවසාන කොටසේ. ඒකෙදී අහනවා කතමේ අට ධම්මා සච්චිකාතබ්බා. මේ තාතනේ මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ සාක්ෂාත් කළ යුතු ධර්ම 8ක් ගැන සඳහන් කරනවා මොනවද ඒ කියලා. ඉතින් ඒ අහන්නේ මේ අහගෙන ඉන්න පිරිසකින් උත්තර ලබා ගන්න නෙවෙයි. අද මම මේ කියලා දෙන්න හදන්නේ මේ ශාසනයක තියෙන අෂ්ට විමෝක්ක ගැනයි කියන මාතෘකාව දෙසට හිත යොමු කරවණ්ඩයි අවධානය යොමු කරවණ්ඩයි ප්‍රශ්නයක් ආයෙකට කත්තු කම්මිතා ප්‍රශ්න කියලා කියනවා. එතකොට ඔක්කොම දන්නවද සාරිපුත්‍ර සාංශ අපිට උගන්වන්න හදන්නේ මේ ශාසනය අපේ සරුවචනාංශ කොතනක චෝ දේශනා කරන ලද විමුක්ඛ සාක්ෂාත් කළ යුතු ධර්ම අටක්. ඒකට උත්තරේ සාරිපුත්‍ර ස්වාංශේ ඉදිරිපත් කරන්නේ අට විමුක්ඛා කියලා. විමුක්ඛ අටක් ගැන කතා කරනවා. අපේ හිත නිදහස් වෙන හැටි, විමුක්තියක් ලබන හැටි මට්ටම් 8කින් සාකච්ඡා කරනවා. මේ හැම මට්ටමක්ම තමෙන් ඉස්සර හිටපු බර තැන්වලින් නිදහස් ගතියක්පත් කරමින් ක්‍රමක්‍රමයෙන් අවසාන විමුක්තිය දක්වම ගෙනියනවා. උති ඒක නිසා ඒක පේනවා ප්‍රායෝගික වැඩක්. මේ හීනෙන් බය වෙලා වගේ නිවන් දකින්නව නෙවෙයි. එහෙම නැත්නම් එක සංසිද්ධියකින් දකින්න එක ප්‍රතිපදාවක් මේකේ තියෙන. එකින් එකට එකින් එකට yaadෙන සිද්ධි වැටක් ධර්ම પરම්පරාවකින් මේක සිද්ධ වෙන්නේ. ඒක නිසා ඕනම කෙනෙකුට දැනගන්න පුළුවන් ඒක අහම්බයක්වත් අවිජිනෝට පය ගලක හැප්පුණා වගේ සිදුවෙන අනතුරු දෙයක්වත් නෙවෙයි පිළිවෙලක් මේකේ තියෙනවා රේකී ක්‍රමයට උනත් ඒක විස්තර කරන්න පුළුවන් ඒකට ගත්ත ප්‍රයත්නයක් ඒ කියන්නේ තාම ඒ ප්‍රතිපදාව සාක්ෂාත් කරගත්තේ නැති ඒ පිළිබඳව බලාපොරොත්තුෙන් ගත කරන්නා වූ කෙනෙකුට තමන් මේ තාක්කල් කරන ලද දේෙන් මෙන්න මෙච්චරක් ප්‍රතිඵල ලැබිලා තියෙනවා ඒ ටික සාක්ෂාත් කරගත්තොත් ඒ ටික ප්‍රත්‍යක්ෂණය කරොත් උරගාලා බැලුවොත් ඊගාට කරන්න තියෙන එකයි එතෙන්දී ලැබෙනෙත් මෙන්න මේ වගේ අත්දැකීමක් කියලා ක්‍රමයෙන් හිත අර සහැල්ලු අවස්ථාවලට විමුක් අවස්ථාවලට පුරුදු කරනවා. ඒකෙන් ඒ ඊ අපි අරගත්තේ පළවෙනිම විමුක්කේ රූපී රූපානි පස්සති අයම් පටමෝ විමුක්ඛෝ. රූපීව රූපයක් දකින විමුක්ඛය කිය. ඉතින් ඒකේ රූපී රූපානි පස්සති කියන වචන තුන තුල එච්චරම ගැබ් වෙලා නැහැ. ඒකෙත් අපිට එතකොට ਸਰවචනාංශ විසින් දේශනා කරන ලද මේ දේට අර්ථය ඒකට අර්ථ කතා කියලා කියනවා. අර්ථය හොයන්න ඕනේ. එතකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපි ගත කළ පෘතජන එහෙම නැත්නම් අපි කිව්වොත් මේ කාමයේ ඇලීගලී වත කරපු තැන ඉඳලා මේ රූපයක් නැත්නම් රූප ධානයක් අරමුණු කරලා ඒ රූප ධානයට බැසගත්තට පස්සේ තියෙනවා සෑහෙන විමුක්තියක් නැත්නම් සැහැල්ලුවක් එහෙම නැත්නම් පරහැල් වීමක් වෙනවා. ඉතින් ඒකට කියනවා රූප ධානය වලට හිත යොදන එක කියලා. ඉතින් මේ රූප ධානයකට හිත යොදනවා කියන එක මිනිස්සයා උත්තරී මනස ධර්මයකටපත් වෙන පළවෙනිම කඩයිම එලිපත්ත මංගල අවතරණය. ඉතින් ඒ නිසා මේවට කියනවා මිනිස්සයා Taman ඉන්න තැනින් ඔසවා තබන දෙයක් එහෙම නැත්නම් ආර්ය භූමියට ඔසවා තැබීමක් මට්ටමකට කෙරෙනවා. ඒ කාම ලෝකයේ ගත කරන කෙනෙක් එහෙම නැත්නම් අසෘතවත් පුතඥ කෙනෙක් බුදුබණක් නාහපු ආර්යයන් වහන්සේ නමක් නොදැක්ක ආර්යයන් ධර්මයක හැසිරෙච්ච නැති හරි ධර්මයේ දක්ෂතාවයක් නැති කෙනෙකුට මේ කාම ලෝකේ තමයි පේන්න තියෙන්නේ ලොකුම ජයග්‍රහණය ලොකුම ලාභේ ඉතින් ඒකේ ඇත්තෝ වැඩි වැඩි කාමයන් ලබා ගැනීම සඳහා පුදුමාකාර විදියට අනිකා පරයමින් ඉදිරියට යන උත්සාහ කරනවා මගේ කාම සංතරපණය ඒක යම් මට්ටමකට හරියනකොට අපේ කාම සංතරපණය මගේ පවුලේ මගේ ගමේ මගේ රටේ මගේ ආගමේ ආදිවාසී ඒ විදිහට මේක ජයග්‍රහණය සඳහා ඉදිරියට යනවා. ඉදිරියට යනකොට අර විශාල මේ පරමාර්ථයක් මමත් සැප විඳින ගමන් පවුලේ සියලු දෙනා සැප විඳින ගමන් ගමත් සැප විඳින ගමන් නගරයත් සැප විඳින ගමන් ජාතියත් සැප විඳින ගමන් ආදිවාසී මේක ලොකු වෙන්න ලොකු වෙන්න ලොකු වෙන්න ඒ කෙනාට එන අභිෝග ප්‍රදේශය වැඩි වෙනවා. එතකොට ඒ අසාර්ථකත්වය වැඩි වෙනවා. අසාර්ථකත්වය වැඩි වෙන්න වැඩි වෙන්න අභියෝග වලට වෛර කරන්න පටන් ගන්නවා. මේ අභියෝග නොතිබුණා නම් මට මගේ කාම සංපරචරණ සංතරපණය කරන්න නෙවෙයි අපේ පවුල කිට්ටු අන්තයන්ගේ නාය කාම සංතරපණ සංතරපණය ලැබලා දීලා ඊට පස්සේ ඒක ගන්ධනව පැතිරෙන විදිහට කරන්න පුළුවන්. ඒකට බැරි මෙන්න මේ කාලකන්නිකම නිසානේ කියලා හැම ඉදිරිපත් වෙන දේත් එක්කම වෛරයක් ඇති කර ගන්න. ඒ නිසා තමන්ගේ ඉන්ද්‍රම් පිනවීමට නැත්නම් තමන්ගේ ඇහ කන දිව නාසය කය කියන මේ ඉන්ද්‍රම් පිනවීමට තටමනයකට කඹුරණයකට මහන්සියනට කියනවා කාම සංඥා කාම තණ්හා කියලා. ඒක යම් මට්ටමට ආවට පස්සේ අපේ එහෙම නැත්නම් මට ලැබිච්ච දේ ඔක්කොටම ලැබෙන්න ඕන හැමතැනම ලැබෙන්න ඕන හැමදාම ලැබෙන්න ඕන කියලා අරක ඉතර පැතර පැදුර එලා ගන්න වැඩි තමයි භව තණ්හාව කියලා කියන්නේ. ඉතින් එතකොට අර කාම තණ්හාවවත් අංග සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙකුට ඊට වැඩි විශාල අභියෝගයකට මුණ දෙන්න ගියාම අර කලින් කිව්වා වගේ විශාල බාධක රාශියක් එනවා අසාර්ථකතා එනවා එතකොට ඒ කෙනා ඒ බාධක වලට අසාර්ථකතා වලට වෛර කරනවා ඒකට විභව තණ්හාව කියනවා අන්තිමට තණ්හාව කියන ආශාවෙන් පටන් ගත්තාම විභව තණ්හාවට යන එක දන්නේම නැතුව ද්වේෂයක් පාටපත් වෙනවා ඒ භව තණ්හා විභව තණ්හාටපත් වෙනකොට තියෙන මේ විකෘතිය මේ තියෙන ෂටගතිය මේ තියෙන මායාවී ගතිය මේ තියෙන වංචනික ස්වરૂපය මිනිස්සයා උම්මත්තක කරන සුළුයි හැම ද්වේෂයක්ම වෙලා තියෙන තණ්හාවක් නිසා කියලා කිව්වොත් හුඟව දෙනෙක් පිළිගන්නේ කියන මේ තණ්හාව එක කෙනා කෙලවරක් ද්වේෂය අනික් කෙලවර මේ දෙකම එකම මූලයකින් හටගත්තයි කියලා පිළිගන්න කැමති නැහැ. ඉතින් මේ කොතනදීද වැඩිසෙනිය දබරෙටයි මහවැස්ස හුලඟටයි කියලා මේ ස්නේහය දබරයක් බාටපත් වෙන්නේ කියන එක ඒක නා මත් කරගෙන තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා උනාට වැඩි ප්‍රේම කරන්න ගියොත් උනාට වැඩි ද්වේෂයක් හට ගන්නවා. තත්තුන්ගේ කාම ක්‍රීඩාවල තමයි මේ සත්තු ඉතාමත්ම දරුණු වෙන්නේ. කාමයේ හැසිරෙන වෙලාවට ඒ සත්තු ඉතාම දරුණුයි. ඒගොල්ල ඒකක් තියෙන හැම දරුණු ගතියක්ම මතුවෙනවා. ඉතින් මේ දෙක මේ මාරු වෙන එක භෞතිකව අල්ලන්න අමාරුයි. අනිකුත් ලෝක විශ්යන්ගෙන් අල්ලන්න අමාරුයි. ඉතින් සරුවත්න විග්‍රහයක් අහලා තමයි දැනගන්න ඕනේ මේ කාමය අපිට පහර දෙන්නේ ඒකාත්මිකව නෙවෙයි බලමුළු තුනකින් පහර දෙන්නේ. කාම තණ්හාව වශයෙන් එක පැත්තකින් පහර දෙනවා. භව තණ්හාව වශයෙන් තව පැත්තකින් පහළ වෙනවා. ඊට හාත්පසීම වෙනස් පැත්තකින් විභව තණ්හාවකින් පහළ දෙනවා පහර දෙනවා හරියට සුලිසුලඟක් කැලයකට ගේකට පහර දෙන්නේ ඒ සුලසුනක ඉතරහා පැත්තේදී කරකෙන්නේ වාමාර්ථිකෝ නම් ඒ පැත්ත නම් සුලසුනක පහුවෙච්ච ගමන් අනිත් පැත්තට තල්ලු කරනවා. ඒ පැත්තට මේ පැත්ත දෙපැත්ත තල්ලු කරනට ඒක වැටෙනවා. මොනම දෙයකටවත් එහෙම ඉන්න බෑ. නිසා මේ තණ්හා සුලසුලඟ ගමන් කරනකොට එහාට මෙහාට යදලා දාපුවාම මොනම කෙනෙකුටවත් බේරෙන්න බෑ. ඉතින් ඒක නිසා සරුවචන් වහන්සේ කියපු නැත්නම් මේ සාරිපුත්‍ර සාංශේ මතක් කරන මේකෙන් ගැලවුම් ක්‍රමයක් තියෙනවා. ඒ ගැලවුම් ක්‍රමයට අපි තේරුම් ගන්න ඕනේ අපි මේ ක්‍රියාත්මක වෙන තණ්හාව කවදාකවත් ඇති කියන්න දන්නේ නැහැ. හැමදාම තව එකතු කරනවා. ඒක නිසා තණ්හාව නැතුව ජීවත් වෙන්න බෑ. දැන් කොතනදීද ඇති කියන්න ඕන කියන එක දන්නේ නැති කෙනාට ප්‍රත්‍යක්ෂණය කියනවා. ඒ ඕනෙම දෙයක හරි මේ තරම් ප්‍රමාණයක් ඇති. දැන් එහාට ගියොත් මම මේ ඇතුලේ බිලිය බව තියෙන බව දන්නේ නැතුව හැමගිල්ල වගේ ඊට පස්සේ ගස්සපු ගමන් බිල්ල තමයි බිලියට අහු වෙනවා කියන එක දන්නේ නැතුව අර හැම gediya පිටින් කණ්ඩ හදන ගතිය දක්ෂකමක් කරගෙන තමයි පුතඥය ජීවත් වෙන්නේ. ඉතින් අරුවචාන්සේ මතක් කරනවා ඇතුලේ මෙහෙම බිලියක් තියෙනවා. ඒක ටිකක් කාපන්. ටිකක් කනවලට තේරෙයි ඇතුලේ මේකේ කොක්කක් තියෙනවායි කියලා. ඉඩිය පිටින් ගිලින්න ගියොත් කොක්කේ තමයි. ඊට පස්සේ වතුරින් උඩට ආවට පස්සේ මාළුවාට ආය ගැලවුමක් නැහැ. අන්න ඒ විදිහට මේ කාමයේ විශේෂයි යම් ප්‍රමාණයකට කටයුතු කිරීමට අපි සික්ඛා හික්මෙනවා සීලාචාර වෙනවා කියලා කියනවා. ඉතින් මේ ලෝක ජීවත් වෙන කිසිම කෙනෙකුට මෙන්න මෙතෙන් ගියාම ඇති එයින් එහාට ගියොත් අනතුරුදායක තැනට යනවා කියන කාරණාව වැටහෙන්නේ එයාට පෘ탁 පෘ탁 කියලා කියනවා. එයා පතරෝ පතරෝ පතරෝ පතරෝ යනවා ඇති කියන දන්නේ. ඉතින් ਸਰවචනාංශෙත් පිළිගන්නව නැතුව ජීවත් වෙන්න බෑ නිසා අපිට භික්ෂුවකට සිව්පසේ තියෙනවා. චීවර පින්නපාත සේනාසන ගිලම්පස කියලා. ඒක අපි ගිහි ලෝකෙට කියනවා ඇඳුම් කැම බීම, ගෙවල් දොරවල් සහ බෙහෙත් කියලා. ඉතින් ඕවයිදී මේ නව තාක්ෂණය ආවට පස්සේ ඉස්සරත් එහෙම තමයි සීමා මොනවත් නැහැ. පාරිභෝගිකත්වයට ගිහිල්ලා එහෙම නැත්නම් සුඛපභෝගී දේවල් වලට යන්න ගිහිල්ලා කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා අහුවෙලා තියෙන කාම තණ්හාවේද, භව තණ්හාවේද කියලාවත් පට බේර ගන්න අමාරුයි. ඉතින් එතකොට මේ තණ්හාව පිළිබඳව දැන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පිළිබඳ අපි හික්මීමක් ගැන කතා කරනකොට සරුවචාන්සිය සඳහන් කරනවා <clears throat> මේ ditta ධම්ම වශයෙන් හම්බෙන මේ වර්තමානයේ අපිට හම්බෙන ඇහ කන දිව නාසය කය මන පිනවන ගතියට කියනවා ditta ධම්මිකා කාමා කියලා. ඒ වගේම සම්පරායිකා කාමා කියලා කියනවා අපි ඊගාව ආත්මෙදිත් මේට වඩා හොඳ භව සම්පත්තියක් මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝක හෝ මනුස්ස ලෝක රාජ රාජ අමාත්‍ය වෙලා සැප සම්පත් ලබන්න ඕන කියනවා මේ සම්පරායික කාම කියලා. ඉතින් මේ හැම කිනාම මේ සැප හොයන ගමනේ මේ ditta dhammika kama සම්පරායික කාම කියන එක තමයි කැලිය කඩාගෙන දුවන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට තේරුණොත් මේ ditta කාමේ සහ සම්පරායික කාමේ සඳහා අපි මෙහෙවන බලවේගයේ මායයනම් කෙලස් නම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් හිතන හිතවිල්ලක් කරන වචනයක් කරන ක්‍රියාවක් කොච්චරක් ඒකෙත් තෙමිලා පෙඟිලා ඒකම ගිල්බගෙන ගිල්ම කාගෙන ඉන්නවද කියලා කල්පනා කරොත් විශේෂයෙන් බුද්ධෝත්පාද කාලෙක විශේෂයෙන්ම පෙරපින් ඇතුළේ ඉපදිලා යාට තේරෙන පටන් ගන්නවා මේ සෙල්ල මේ දිනපු එක්කෙනෙක්වත් මේ ලෝකේ නැහැ. හැම කෙනාම මරණ මොහොතේ තාම දුක්ඛිතව උනෝ කා උනෝ අතිත්තෝ කාමදාසෝ ඌනම තමයි මැරෙන්නේ අතෘප්ති කරව තමයි මැරෙන්නේ කාමයට දාශකම් කරමින් තමයි මැරෙන්නේ කියලා මේ කාමයාගෙන් වෙන්වීම අබිනිෂ්ක්‍රමණය නැත්නම් කාමයේ කියලා උකට ලිවීම බුදුජානන්සේ සඳහන් කරනවා ගංගා දිග පහළට ගලාගෙන යන සෙනඟක් අතරේ ඉහළට පේනනවා වගේ කියලා. ඒ නිසා කාට හරි පුළුවන් වුණා නම් එක තප්පරයකට හරි කවන්නේ චිත්තක්ෂණයට හරි කවන්නේ අවබෝධ කරගන්න මේ කාමයේ සඳහා දඟලන දැඟලීම නිසා අපි බුදුමාකාර වද බන්ධනයකට අහු වෙනවා උදාහරණයක් වශයෙන් බුදුජාණන් වහන්සේ සදාන් කරනවා හිරගියකට දාලා උදේට කසපාර 300යි දවල්ට කසපාර 300යි රාත්‍රීට කසපාර 300යි වගේ කන රැඳවියෙක් වාගේ තමයි අපි ගත කරන ජීවිතය මේ කාමයේ පහර දෙන ගතිය. ඉතින් යම් වෙලාවකට කෙනෙකුට හිතුනොත් මේ කාමයෙන් පොඩ්ඩකට හරි වෙන් වෙන්න ඕනේ අරණ්‍යගත වෙන්න ඕනේ. කාමයෙන් වෙන් වෙන්න ඕනේ රුක්ක මූලගත වෙන්න ඕනේ. කාමයෙන් වෙන් වෙන්න ඕනේ කාමයෙන් වෙන් වෙච්ච ශූන්‍යාකාරයකට යන්න ඕනේ කියලා. ඉතින් ඒක පුදුමාකාර පෞරුෂත්වයක්. ඒක සමුයක් වශයෙන් කරන්නත් බෑ. එක්කෙනෙකුට පුළුවන්. ඒත් ඒ සමුහෙට කියලා ආයිබෝන් කියලා බුලත් අත දීලා කරන්න බෑ. පැනලා යන එක තමයි කරන්න තියෙන්නේ. සිද්ධාර්ථ කුමාරයා කී කිය අතහැර ගිය අබිනිෂ්ක්‍මණය බැලුවොත් නැත්තම් රටපාල ස්වාමීන් වහන්සේ නැත්නම් යසකුල පුත්‍රයා ඒ යන යෑම තමයි මේකේ පළවෙනිම දේ මේ විමුක්තිය ලබා ගැනීම සඳහා කරන පළවෙනිම දේ. එහෙම ගිහිල්ලා ඒක නා අරණ්‍යගත වුණත් දුක්ඛ මූලගත වුණත් ශූන්‍යාකාරගත වුණත් අර කාමයෙන් අයින් වුණාට එයාට කාම සංඥාවෙන් ගැලවුමක් එන්නේ නැහැ. කාමයෙන් අයින් වෙච්ච ගමන් කාම සංඥා උම්මත්තක ස්වරූපයෙන් පැනලා එන්න පටන් ගන්නවා. මා ගොඩ දාපු මාළුවෙක් වගේ දඟලන්න පටන් ගන්නවා. කැලෙන් එළියට ආපු කුළුමී හරකෙක් වගේ දඟලන්න පටන් ගන්නවා. මාළුව වතුරේ ඉඳද්දී හරීම ආතතිය ඇති වෙනකොට බලානින් තරම් වටන සතෙක් ඒක දිහා බලනකොට මාළු ටැංකිය මිනිස්සු ඔය තියානින් ඒකයි ගෙවල් වල තරහක් කීන්තියක් ආපිලාට මාළු දිහා බලපන් ඌ බොහොම සාන්තව තමයි ගත කරන්නේ. මාළුව කවදා පසට යන සතෙකුත් නෙවෙයි. මාළව කවදා නිදාගන්න සතෙකුත් උට හිපිල්ලන්නේ නැති සතෙක්. මුළු දවසම අවදියෙන් ඉන්න සතෙක්. ඉදිරියටමයි යන්නේ. හරීම සාන්තයි. ඒ නිසා මාළුවා සාන්ත භාවයට ලක්ෂණයක් විදිහට වෙනවා. ගොඩ දාපු මාළුවා. පුදුමාකාර ගහිල්ලක් ගහන වැඩිම වෙලාවක් ගන්න මැරෙන්න මාළුවා කියන සතා. ඒ නිසා ගොඩ දාපු මාළුවෙකුට හපන් අපේ හිත gedara dor පරිසරයෙන් අයින් කරලා භාවනා පරිසරයක් අරණ්‍යයක් රුක මූලයක් වුණාට පස්සේ කුළුමි හරකත් ඒ වගේ ඉතින් අපි ඉන්නේ එතන කියලා හිතුවොත් අපි මේ ඇති කරගත්ත මේ අතහැරීම බුද්ධ විඳීම සඳහා ක්‍රියාකාරකම් නතර කරලා කයි වචනේ දුස්චර්ච නතර කරන සීල කියනවා කය වචනේ ක්‍රියාකාරකම් නතර කිරීමට සමාධිය කියනවා සමාධි ශික්ෂාව කියලා අපි හොඳට පටල වාඩි වෙලා කය හොල්ලන්නෙත් නැති වෙන්න අදිෂ්ඨාන කරනවා හෙල්ලෙනවට කමන්නේ හොල්ලන්නේ නැහැ කියලා. කතාවත් නතර කරනවා හිත කතා කරාට කමන්නේ මම කතා කරන්නේ නැහැ කියලා. අන්නේ එහෙම ඉඳලා බැලුවට පස්සේ තේරෙනවා අර ගෙදර ඉන්න තරම්වත් වතුර මාළුවේ මාළුව වතුරේ ඉන්න තරම්වත් විවේකයක් ගොඩ දැම්මට පස්සේ නැහැ. මීහරකා ගැලේ ඉන්න තරම් කුඩු මීහරකා ඉන්න තරම්වත් ඉන්න ගතියක් එළියේදී නෑ. ඉතින් ඊට පස්සේ ඒක කණුවක ගැට ගහලා බරමන්දකින් බඳලා තියන්න ඕනේ කීකරු කරන්න. ඉතින් ඒක තමයි මේ භාවනා කරනවා කියලා කියන්නේ. අර කලබල වෙච්ච හිත නැවත මේ අතහැරලා දාපු අර කෙලෙස් වලින් විමුක්තිය ලබාගෙන ඒක තමයි බුද්ධි විඳින්න පුළුවන් තැනකට එන්න කාමයේ අතහැරියාට බෑ කාම සංඥාව අතාරින්න ඕනේ. ditta dhammika kama සංඥා, samparaayika kama සංඥා කියලා මේක සර්වඥාන්සේ ආනන්ද සප්පාය සූත්‍රයේදී විස්තර කරනවා. එතකොට මේ ප්‍රාර්ථනා කළ පමණින් කාම සංඥාව අයින් කරන්න බෑ. අතින් තල්ලු කරලා අයින් කරන්නත් බෑ. බුල්ඩෝසරයක් දාලා අයින් කරන්නත් බෑ. ඔය ගෙවල් දොරවල් නම් එහෙම කරතයි. මම කාම සංඥාව යන යන තැන පහර දෙනවා. හොයාගෙන ඇවිල්ලා විදින විෂ ඊතලයක් වගේ. අය කොහේ හිටියත් එයා එනවා. ඉතින් මේ කාම සංඥා කියලා කියන්නේ සම්ප්‍රායක ditta ධම වශයෙන් මේ නීවරණ පහ. නිසා ගෙවල් දොරලින් අයින් කළාට පස්සේ ගෙවල් දොරවලදී නොදැනිච්ච නොපෙනිච්ච තරම් උද්වේග කර විදියට කාම මිත්‍යාචාර නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ කාම ඡන්දේ. මොනවා මේ තියෙන දේ මදි මේට වැඩිය පහසුකම් ඉල්ලන ගතියක් නැත්නම් අනේ දාලාපු පහසුකම් පිළිබඳ පශ්චාත්තාප වෙන ගතියක් කාම ඡන්දේ වශයෙන් පහළ වෙනවා. ඊට පස්සේ ව්‍යාපාදයක් එන්න පටන් ගන්නවා පුංචි දෙයක් ආවත් භාවනා කරන්න ගිහිල්ලා කැස්සක් සද්දයක් ආවත් හරියට කේන්තියක් ඊට මෙහෙට සරසර ගෑවත් කේන්තියක් ගෙදර ඉඳද්දී කම්මලේ බල්ලට එන ගැහුවට ගාණක් නැහැ වගේ තමන්ම කොච්චර සද්ද කරනවද කියලා ගාණක් නැහැ කවදාකවත් දොරක් වහනකොට කවුරක් කල්පනා කරන්නේ නැහැ මේ දොරෙන් මෙච්චර සද්ද එන්නේ නැති වෙන විදිහේ ක්‍රමයක් තියෙනවායි කියලා පිඟානක් කෝප්පයක් හොදනකොට කවදාකවත් හිතන්නේ නැහැ නේ ගෙදරක ඉඳද්දී මේක මෙච්චර සද්ද නොවෙන්න කරන්න පුළුවන් කියලා. පැදුරක් දිගාරිනකොට ගමනක් යනකොට ඒ මීට සද්ද කරන්න තු ඉන්න පුළුවන්. ඒක ගැන තැකීමක් නැහැ මොකද ගෙවල් දොරවල තියෙන්නේ කල කැලම්බැල්ලේ තමයි. කැම්බැල්ලේ කියලා කියන එක. ඒ නිසා ඒකේ ප්‍රශ්න මෙහි ආවට පස්සේ කවුරු හරි හයියෙන් පත්කඩේ ගසලා දානවා දැක්කොත්, තොරක් වහනවා දැක්කොත්, ඇහුනොත් පුදුම විදිහට කේන්ති යනවා. ද්වේෂය කියන එක ගොජ දානවා. මොන දෙයක් වෙනස් වුණත් පොඩි දෙයක් වෙනස් වුණත් ගොජ දාන. ඒක නිසා මෙහෙම කියනවා ඒක එච්චර දැනගත්තාම එච්චර සතුටක් එයිද කියන්න බෑ. නමුත් දැනුමක් එයි කියලා හිතනවා. ගිහිගෙයි ඉන්නකම් එහෙම නැත්නම් සම්ප්‍රායික කාම, ditthadamika කාමේ ඉන්නකම් මනුෂ්‍ය සංසාරයට බඳින්නේ තණ්හාවෙන්. ඒක කවුරුත් දන්නවා. නමුත් කොයි වෙලාවක ගිහිගියත් ඇහැරියොත් තණ්හාව ප්‍රශ්නයක් වෙන්නේ අපිට ද්වේෂය තමයි තියෙන්නේ. නිසා සිල්වතුන් අපාය යන්නේ ද්වේෂය නිසා තමයි. සීලයට ආපු ගමන් පුදුමාකාර කේන්ති යෑමකට පටන් ගන්නවා. ගෙදර ඉන්නකොට තිබුණ නැති එකක් 아무තු පිස්සුවක් එන්න පටන් ගන්නවා. ඒක හොඳට තියෙනවා භාවනා නොකරන අපේ නෑ ඉන්න ගෙදර ඉන්නේ. මේ මෙච්චර ෂෝක් එකකට හිටපු මනුස්සයර දැන් මේ මොකද වෙලා තියෙන්නේ? හැම ගහපු එළ දෙනක් වගේ යන යන තැන හැප්පෙන තැන රිදෙන්න පටන් ගන්නවා කෑ ගහනවා gedara මිනිසුන්ට බයිනවා අර කරන්න එපා මේක කරන්න එපයි කියලා. ඉතින් භාවනා පිස්සු කියලා තමයි මේකට කියන්නේ සාමාන්‍ය ලෝකයා. ඒක gedara මිනිසුන්ගේ පිස්සු නෙවෙයි. gedara මිනිසු කියන අතට පිස්සු කියලා. ඒකට පිස්සු ඇදෙන්නේ භාවනා කරන එකනට. ඒක නිසා දැනගන්න ඕනේ මේ <clears throat> සම්පරායික කාම, ditta ධම්මික කාම අයින් කරලා සම්පරායික කාම සංඥා ditta සම්ප්‍රායක ditta ධම්මික වශයෙන් කාම සංඥාවට පස්සේ එයාට පුංචි දෙයකටත් කේන්ති යන සංවේදී වෙන ගතියකට එනවා. ඒක හරියට ඇහැ වාගේ වෙනවා. ඉතින් මේක යෝගාවචරයා මේ කතාව දන්නේ නැත්නම් මේ කාම සංඥාව අයින් කරලා කාමයේ අයින් කරලා කාම සංඥාවට එනකොට නුරුස්නා ගතිය වැඩි වෙනවා කියන මේ පුංචි කාරණාව දන්නේ නැති නිසා එයා මේ නුරුස්නා ගතිය වැඩිවීම භාවනාවට අවාසියක් කියලා හිතන නමුත් මේ භාවනා නිසා ගීගයත හරුක් නිසා ලැබිච්ච ලාභයක් කියලා හිතා ගන්න පුළුවන් වුණොත් අන්න මෙයාට භාවනා හරියනවා. ආ දන්නවා gedara මිනිසුක නෙවෙයි දෝෂේ තියෙන්නේ මගේයි. මගේ හිත දැම්බොම ඔද්දල්. හරියට වනමුකේ පෑදුවා වගේ. තුවාලයක් බෙහෙත් දාන්න ඉස්සලා පාදපුවාම හරියට උලන් වැදුනත් රිදෙනවා. මෙන්න මේ කතාවේදී මේ සම්ප්‍රායික කාම ditta ධම්ම සම්ප්‍රාය කාම සංඥා. ditta ධම්මික කාම සංඥා අපේ ඉඳුරංගේ සංවේදී භාවය වැඩි වෙනවා. පුංචි සද්දයකටත් කිපෙනවා. ඒ නිසා මේ මේ කිපෙන සංවේදී භාවය වැඩිවීම තමන්ගේ ජීවනක ලක්ෂණයක් කියලා හිතා ගන්න පුළුවන් වුණොත් ඒකට මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද දන්නේ නැහැ. ගොඩ දෙනෙක් එන්නේ මෙහාට ආපු ගමන් අර තියෙන වේදනාව මොකක්වත් නැතුව සාන්තව දාහන්තව වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි කියලා තමයි එන්නේ. නමුත් වෙන්නේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. තිබුණාට වැඩිය විසිරෙනවා. තිබුණාට වැඩිය නුරුස්නා ගති පහළ වෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාදේ පහළ වෙනවා. යම් වෙලාවක මේ යෝගාවචරගේ කාමච්ඡන්දි හෝ ව්‍යාපාදේ පොඩ්ඩක් හරි ඇල්මරුනොත් හේම වුනොත් ආම්බා වුනොත් බුද්ධ විචර්ණිටි මත මත වෙනවා. තීන මිද්දේ ඉන්න පටන් ගන්නවා. ගෙදරක ඉඳද්දී අපිට නිදා ගන්න ඇඳක් බලන්න හම්බ වෙන්නේ ඉතින් රෑ 10 වුණාට පස්සේනේ. මේහෙදී හිටගෙනත් පුතියනවා, ඇවිදින ගමනොත් පුතියනවා, ඉඳගෙනත් පුතියනවා, බලාගෙන ඉන්නේ කොයිලාද ඇඳට යන්නේ. ඉතින් ඒක හරීම කරදරයක් යෝගාවචරයට කොහොමද ස්වාමීන් වහන්සේ මේ තීන මිද්දේ නැති කරන්නේ කියලා යෝගාචර ප්‍රශ්න. තීන මිද්දේ නැති කරන්න ඕන කාමේ පොඩ්ඩක් දාන්න. ඉවරයි. තීන මිද්දේ නැති කරන්න ඕන ද්වේෂ පොඩ්ඩක් දාන්න. ඉවරයි. එනිසා මල්ලේ ගමන් මල්ලේ කාමයේ පොඩ්ඩකුයි ද්වේෂ පොඩ්ඩකුයි තියෙන්න ඕනේ. මේ හදිස්සියකට කලබලයක් වුණොත් එහෙම පාවිච්චි කරන්න. gedara ඉන්න දේ දෙක විතරමනේ තියෙන්නේ. ඒ නිසා කද්දාවත් නින්දයක් නෑ. පොල්ල කිලින් කරගත්ත ගමන් තමයි ගණන් මරණ මර ත්‍රණ්ඩුවේම ජීවිතය ගත කරන. මේ ආපුවම නෑ. ඒ නිසා බුදියන්ඩ හරි බුදු වෙන්න හරි එන්න ඕනේ භාවනා මධ්‍යස්ථාන. ආවට පස්සේ අමුතුම අමුතුම කරකැවිල්ලක් කරකවන්නේ මේ කාමය කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙනකොට. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්චේ. නිතරම gedara ඉන්නවටත් වැඩිය කරලා වැරදිච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙන එකත් කරන්න තියෙන නව කර්මාන්ත පිළිබඳ සැලසුමත් පුදුමාකාර දෙන්න පටන් ගන්නවා ඉස්පාසුවක් නොදෙන මට්ටමට. gedara ඉඳ දේවල් නොනිනවා නෙවෙයි නමුත් ඒවට කල්පනා වෙන්න බෑ ඊට වැඩිය බරපතල කාමයේ තියෙනවා. බරපතල ද්වේෂය තියෙනවා. ඒකට එන්නේ නැහැ. දැන් මේක අයින් කරුවට පස්සේ පළවෙනි තිරේ අයින් කරපුවාම දැන් ඕන දෙවෙනි තිරේ පේනවා. ඒ දෙවෙනි තිරේ තියෙන උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ කුක්කුච්ච කියලා කියන්නේ වෙච්ච වැරදි ගැන පශ්චාත්තාප වෙන එක. උද්දච්චය කියලා කියන්නේ අනාගත සැලසුම් කරන්න යන තිගැස්ම. ඒව නැත්තම් සිලිලාරයක් වෙන අර කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා. ඉතින් මේ දෙකට පිටියක් මැදපත්තු කරපු පහනක් වගේ උලන් හරස් උලන් වදින්න පටන් ගන්නවා එහාට වැවෙනවා මෙහාට වැවෙනවා එහාට වැවෙනවා මෙහාට වැවෙනවා කිසිම වෙලාවකිත වර්තමානයේ හිටින්නේ නැහැ පිටිමේද පත්තු කොට පහනක් කාදාත් කෙලින් දැල්වෙන්නේ නැහැ ඒකට චිමිනියක් දාන්න ඕනේ එහෙම නැත්නම් උලන් වදිනක තියා වදින්න නැත්නම්ක තියන්න ඕනේ ඒ වගේ මේ උද්දච්ච කුච්ච දෙක ගහන්න පටන් ගත්තාම තල්ලුව දීපු වොන්චිලාවක් වගේ ඔහේ පදිනවා අපි කරන්නේම තල්ලු දෙන එක තමයි නතර වීමක් වෙන්නේ නැහැ ඊට පස්සේ විචිකිච්ඡාවක් එනවා සැකයක් මෙහෙම කරලා ඔය කියන විමුඛයක් එයිද දැන් මේ හොටු ගෑණි දීලා කැහි ගෑණි ගත්තා වගේ අරම අලිමන්දි වලට හරක් කියලා මෙහාට පස්සේ කවදාකවත් නැති ප්‍රශ්න වර්ගයක් තියෙනවා දැන් ගෙදර මිනිසුන්ට කියලා ඉන්නේ නම් අර කරගෙන ඉන්නම් මේක අරගෙන ඉන්නම් මං ධානය ලබාගෙන ඉන්නම් සංඛාර උපේක්ඛ ඥානය අරගෙන ඉන්නම් උද්‍යප්පේවත් අඩුවානක ඉන්නම්කෝ කියලා තමයි එන්නේ. මෙහාට පස්සේ උදක බකන් තමයි හිට වෙන්නේ. උද්‍යප්පයක් හම් වෙන්නේ. ඒ හාමුදුර කෙනෙකුට කමටහන් දුන්නලු මේ ආනාපානේ බලලා උදේ වයන් උදේ වයන් කියලා කියන්නේ කියලා. මොහොඩ ආමරු කෙනේ දීලා තින්නේ මං හිතන්නේ. ඇත්ත එහෙම එකක් ඇත්තේ නෑ. ඇත්තටම සසිපයි. මේ ආමරු වැවක් ගාවට ගිහිල්ලා මේ ඉඳගෙන කල්පනා කරනකන් ඉඳපුවම ඇත්ත ගන්නවලු ආයෙ භාවනා කරනවා උදේ වයන් උදේ වයන් උදේ වයන් කියලා දැන් ආමරුන්ට කමටහන මතක නැතිලු දැන්. ඉතින් අර වතුරේට උදක කියන්නේ කියන්නේ උදක වයන් උදක වයන් උදක වයන් කියලා පටන් ගත්තලු දැන්. ටිකක් වෙලා යනකොට ඒකත් අප්සෙට් ගිහිල්ලා ඕකේ කොකෙක් වැහුවලු. ඒකට බකන් කියලා කියන්නේ උදක බකන් උදක බකන් උදක බකන් කියලා භාවනා කරනවලු දිගටම ඉතින් ගෙදර කට්ටියට කියලා කියනවා මට දැන් උදක බක ඥානෙ පහල වෙලා තියෙනවා. ඒකනේ ඒක තමයි බලාගෙන ඉන්නා ගෙදෙට ගිහින්නේ කියලා. නමුත් මෙතෙන්දි වෙන්නේ සම්පූර්ණ බංකොලොත් භාවයකටපත් වෙනවා. කාමයේ කාමයට වැඩි හුඟක් සූක්ෂමයි. හුඟක් ෂටයි මායාවි කාම සංඥා. ඉතින් අපි ඒක බුදුරජාණන් වහන්සේට කිව්වොත් අවසරයි සාංශ ගෙදර ඉන්නකොට මේ හොල්මනක් මොනක්වත් තිබුණේ නැහැ. කරදර තිබුණ බව. හැබැයි දැන් මේ අලිමදිවට හරක් කියලා. එක චිත්තක්ෂණයක්වත් අරමුණේ තියාගන්න බෑ කියලා. ඒකට පුත්‍රජානනාංශේ මේ රූපී සංඥාවක් දෙන රූපයක් රූපයක් දෙනවා. හැකිතාක් රූපේ හිත බඳින්නේ කියලා. ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නයි කියනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට අදහසක් හැඟීමක් දර්ශනයක් පහළ වුණොත් ඉඳගෙන ඉන්නවා දැනගන්න එකම චිත්තක්ෂණයක කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ කියලා. ඒක මොන තරම් මෙලෝ වශයෙන්ම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දෙයක්ද වාඩි වුණාට පස්සේ වාඩි වෙච්ච බව දන්න. කොහොමද ඒක දන්නේ? ඇවිදිනකොට නෙවෙයි දැන් ඉඳගෙන ඉන්නකොට ඇවිදිනව නෙවෙයි කියලා දන්නවා. හිටගෙන නෙවෙයි කියලා දන්නවා. නිදාගෙන නෙවෙයි කියලා දන්නවා. ඊට පස්සේ යාට ඉඳගෙන ඉන්නවා පරියන්කේ පස්සේ ඇවිදින්න ගියාට පස්සේ ආ දාන දැන් ඉඳගෙන නෙවෙයි කියලා හිතගෙන නෙවෙයි කියලා නිදාගන්න නෙවෙයි කියලා කෝත් තමයි කියන්නේ මේ අර කාමේසා කාම සංඥා දෙක දුරු කිරීමට රූපයක් ඉඳගෙන සිටින කුරූපය නැත්නම් ඉරියව්ව කියනවා ඇවිදිනකොට ඇවිදින රූපේ ගන්නවා ඉතින් මේක කාය අනුපස්සනාව කියලා කියනවා. කායගත සතිය කියනවා. කාය අනුවගේ සිහිය කියලා කියනවා. ඉතින් ඒක ඇයි එහෙම කරන්නේ කියන එක යෝගාවචරය දන්නේ නැත්නම් එතකොට මේ යෝගාවචරයට තේරෙන්නේ කයට හිත ගැනීමේ ආනිසංශයක්. එයා දන්නවනම් කයේ හිත පවතින හැම මොහොතකම චිත්තක්ෂණයකම ඉරියව්වේ හිත පවතින හැම චිත්තක්ෂණයකම කාමේ සහ කාම සංඥාව නැහැ. ඒක මේ මහා මොහොත මැද වැටිලා පීනන මිනිස්සෙකුට හම්බෙච්ච දූපතක් වගේ. ඒක නම් යෝගාවචරයාගේ මේ නිවැරදි දැක්ම යට සන්තෝෂ වෙන්න පුළුවන්. මට වෙන මොනවා නැතත් අඩු ගන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඊට පස්සේ ඇවිදිනකොට ඇවිදින බව දන්න. තේ ඉරියව් දෙකේ වෙනස දාන්න. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා දාන්න. නිදා ගන්නකොට නිදා ගන්න බව දාන්න. ඉතින් මේ හතරම අපි ගෙදර ඉඳද්දිත් කරනවා. මේ හතරම කාම සංඥා තිනකොටත් කරනවා. මේ රූපෙම හිත බැඳලා කරනකොට තියෙන එක ලාභයක් හම්බ වෙනවා. ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න බව උරගාලා බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට ප්‍රත්‍යක්ෂණය කියලා කියනවා. මේ ප්‍රත්‍යක්ෂණය වුණා නම් ඉඳගෙන ඉන්නකොට මගේ හිත තියෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කියලා. ඒ යෝගාවචරයට ඒ දැනෙන වැටහෙන අත්දකින දේ හෙලිකරන්න බැරි ගතියක් තියෙනවා. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීමක් අවශ්‍යයි. සාකච්ඡාවක් අවශ්‍යයි. ඉඳගෙන ඉඳලා ඉඳගෙන ඉන්න කායට හිත ගත්තට ආනිසංස ලැබෙන්නේ ඒක හෙලි කරන්න ඕනේ. මම ඉඳගෙන ඉන්නකොට මගේ ඇඟේ බර වැටෙන්නේ මෙන්න මේ මේ තැන් වලට. ඒ නිසා මම දන්නවා මේක හීනයක් නෙවෙයි කියලා. මම දන්නවා මේක මනෝ විකාරයක් නෙවෙයි කියලා. මොකද ඒක ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන්. මම ඉඳගෙන ඉනකොට මෙන්න මෙතන මෙතන බර වැටෙනවා. පසපැත්තට කලව වලට කකුල් දෙක බිම ගෑවෙන තැනට පොළවේ හෝ කොට්ටේ හෝ කොහේ හරි. ඇවිදිනකොට බර වැටෙන්නේ පතුල් දෙකටනේ. අන්න ওই දෙක වෙන් කළා කියන්න පුළුවන් නම් ඔච්චරයි පරියංක භාවනාවයි සක්මන් භාවනාවයි කියලා කියන්නේ. ඉතින් ඒක හෙලි කරගන්න බැරි නිසා ඒක නිවැරදිව වෙන් කරගන්න බැරි නිසා ඒකට ගොඩාක් ආප්තෝපදේශ හදලා දීලා තියෙනවා. මෙන්න මේ විදිහටයි අපි ප්‍රත්‍යක්ෂණය කරන්නේ සතිය පිහිටියද නැද්ද කියලා. කයට යම් වෙලාවක ඉඳගෙන ඉන්නකොට හිත ආවනම් එයාට කියන්න පුළුවන් මම අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි වෙන කෙනෙක් ගැන හිතන්නේ වෙන තැනක් නෙවෙයි. මම මේ ඉඳගෙන ඉන්නකොට මට මේ මේ තැන් පොළවේ වදිනවා තේරෙනවා. ඒකට සාදර උනායි කියලා හිතන එක ලොකු ජයග්‍රහණයක්. කාමේසා කාම සංඥාව අයින් කරලා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බර වැටෙන දැන් තේරෙනවා. නැත්තම් සහැල්ලු දැන් තේරෙනවා කියලා දන්නවනම් ඒ යෝගාවචරටේ කය ඇතුලේ සිද්ධ වෙන දේවල් වලට ප්‍රසාදයක් පහළ වෙනවා. මේ ඉඳගෙන ඉන්නකොට කොහොමද මේ ඇතුලේ මොනවද වෙන වැඩ? තමහරක් අනිච්ඡානුක පේශීන් මාර්ගෙන් දිගටම රුධිර ගලණයක් සිද්ධ වෙනවා. හුස්ම ගැනීමක් සිද්ධ වෙනවා. බඩ පිම්බීමක් හැකිලීමක් සිද්ධ වෙනවා. කෙස් වැවෙනවා. දත් වැවෙනවා. ලක්ෂයක් එකක් වැඩ සිද්ධ වෙනවා. ඔය එකක්වත් අපි දන්නේ අවුරුදු 100ක් ජීවත් වෙලා මැරලා ගියත් මේ කයට හිත යෙදුවේ නැත්තම්. කයට හිත යෙදුවත් කයට හිත යෙදීම පිළිබඳ සාදර බව නැත්තම් අපිට මේවා තේරෙන්නේ නැහැ. ඒ නිසා එහෙම කයට හිත යෙදුවට පස්සේ ඔන්න තේරෙයි මම දැන් මෙතන ඉන්න බව තේරෙනකොට මේ හුස්ම ගන්න නිසා නාස්පුඩු වල හෝ නාසිකාග්‍රේ හෝ උඩුතොලේ හරි හුස්ම වැදෙන හැටි නැත්නම් ඉඳගෙන ඉඳගෙන ඇඳගෙන ඉන්න ඇඳුම් වල මේ කය පිම්බෙන හැකිලෙන හැටි නැත්නම් බර වැටෙන හැටි ඔය කොයි එක හම්බුණත් එකට එකක් හොඳ නරක මොනක්වත් ભેදයක් නැහැ සතිය තියෙන බාට ලකුණක්. මෙන්න මේක කැඳේ කල බේරුවා වාගේ નિરાවුල්ව කියා ගන්න පුළුවන් නම් පළවෙනි විමුක්තිය ලැබුණා කියලා කියන තමයි අපි ඊයේ කතාවේ ඉවර කෙරුවේ. මේක හුඟක් අව탁සීරුවක් කියලා චෝදනා ඉදිරි තියෙනවා. නමුත් ඒක නිර්වෘල්ල කියන්න පුළුවන් නම් භාවනා මුළු ගමනින්ම 150ක් ඉවරයි. ඊටසේ ඇවිදිනකොට Tamanට තේරෙනවා නම ඉඳගෙන නෙවෙයි කොහොමද දන්නේ? ඉඳගෙන ඉන්නකොට අර පස්ස කලවලට දැනෙච්ච බර දැන් දැනෙන්නේ පතුල් දෙකට. ඉතින් ඒකට ගිහිල්ලා දැන් හරි. දැන් ඒ නිසා ඉඳගෙන හිටිය ලැබෙනකොට ආනිසන්තම දැන් ලැබිලා තියෙන. විමුක්තිය ලැබිලා තියෙන. මට කොච්චරක් පියවර ගාණක් වම දකුණක් වශයෙන් යන්න පුළුවන්ද කියලා බලාන හිටියොත් මේක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ රෝදයක් පෙරලෙනා වගේ කියලා. ඒ එක ගරාදියක ඉඳලා රෝදයක අනික් ගරාදියට බර නේමිය දිගේ මාරු වෙනා වගේ විලුඹේ ඉඳලා ඇඟිලි තුඩු දක්වා බර මාරු වෙනකොට ඊගාව කරාදී වාගේ රෝදෙක අනික් කකුල බිම වදිනවා. ඒකට ඒකේ බර ගන්නකොට මේකේ බර නිදහස් කරන ඊට පස්සේ ඒක දිගේ පතුල දිගේ බර විලුඹෙන් ලේ වකෙන් ඇඟිලි වලට යනකොට ඊගාව පය ඇවිල්ලා ඒ බර ගන්නවා. ඉතින් මේ පෙරලෙන රෝදේ වාගේ මේ කටහිත දිහා බලනකොට පේනවා මේ බර මාරු වීම ඒක පයකින් අනිත් පයට විතරක් විතරක් නෙමෙයි පයෙහි විලුඹේ සිට ඇඟිලි දක්වා මේන මාරුවීම අවුරුදු 40 ලක්ෂයකට ඉස්සෙල්ලා මිනිස්සෙක් මිනිස්යාට පරිණාමය වෙච්ච එකක් කුර හතරෙන් කකුල් හතරෙන් ගිය මිනිස්සයා දෙපයෙන් හිට ගන්නවයි කියලා කියන්නේ පරිණාමයේ තාමත්ම විශාල සංසිද්ධි ස්ථානයක්. දෙපයෙන් ඇවිද්දත් අපි හුඟක් වෙලාවට තනිපයෙන් ඉන්නේ. බර ගන්න එක කකුලයි. එනිසා මුළු කය පයේ බර කයේම බර තියෙන එක කකුලක. ඒක පැද්දෙනවා. මේකෙන් ඇවිල්ලා බර ගත්ත ගම ඒක ඊගා කකුලට දෙනකන් බොහොම නිකන් කඩක් ගෙනියන මිනිස්සෙක් අර කඩ ගස්ස ගස්ස කඩ අරගෙන යනවා වගේ මේ පයේ ගමනක් තියෙනවා. ඉතින් මේක මගේ ලකුණක් නෙමෙයි පරිණාමයේදී මානවයාට මානවයාට අයිතු දෙයක්. මම දැන් මගේ කායට කරන ගෞරවයක් විදියට කායගත සතියක් විදියට සක්මනක් විදියට බලන කොහොමද මේ බර මාරු වෙන්නේ කියලා. දැන් ඉඳගෙන ඉන්නකොට නම් අපි ආනපානෙ ගත්තත් එක තැනක හිත තියනවා. පිම්බීම හැකිලිමේ සමාහට උදරයේ හිත තියෙනවා. ඉඳගෙන ඉන්නකොටත් යටිපැත්ත බිම වදින. දැන් පයේ යනකොට මේ වමේ තිබුණ හිත තා පොඩ්ඩකින් දකුණට යනවා. දකුණ තිබ්බ හිත තා පොඩ්ඩකින් වමට. එතකොට ඉරියව්ව මාරු වෙද්දිම අරමුණු මාරු වෙද්දිම රූපේ මාරු වෙද්දි මලක් මලක් මල් මාලයකට අමුණන්නා වගේ එක එක මල වමෙන් දකුණට දකුණෙන් වමට වමෙන් දකුණට දකුණෙන් වමට මෙහෙම සතිය අරගෙන යන එක මහ විශාල සර්කස් එකක්. ආශ්චර්ය ධර්මයක්. අපිට කවදා හරි මේක තේරෙන්නේ කකුල උලුක් වෙච්ච දවසක, කට්ටක් කනිච්ච දවසක. අන්න එදාට තේරෙනවා මේ කකුලක් හරියට වැඩ කරන්නේ නැත්නම් කොච්චර අපි බකල් ගහනවද කොච්චර අමාරු වෙනවද කකුලක් කඩලා ලී කකුලක් දාගත්ත කෙනෙක් දිහා බලනකොට පේනවා. ඊටමසේ ජීවිතේ වැඩන්නේ නැහැ. ඒ තරම්ම අර මේ තියෙනකොට කකුලක වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඒක දිහා බලන්නෙත් නැහැ. නමුත් බලාන යන්න ගියාම තේරෙනවා මේක පුදුමාකාර මේ තනි රෝදේ වයිශීලයක් පදිනවා වගේ මේ ගමන යන්නේ. මේක දිහා බලනකොට අර ඉස්සල්ලාම পায়ට කයට ගත්ත හිත තමයි අච්චර විස්තර සහිතව මේ পায়ේ විස්තර පෙන්වන්න හදාන්නේ. එතකොට තේරෙනවා කවදා හරි තේරේ කවම කවදාකවත් මිහි පිට මිනිස්සයා සමබර වෙවිදින්නේ නැහැ සරුවච්චන් වහන්සේ ඇර. සරුවච්චන් වහන්සේ විතරයි සමතිත්‍ිත පාද සහිතව පොළවේ lessන් නැතුව ඇවිදින්න පුළුවන් මහා පුරුෂයා. ඒකට කොච්චර දෝ කාලයක් පෙරම්පුරලා තියෙනවා. අනිත් හැම කෙනාම පක්ෂග්‍රාහී. එක්ක වමෙන් ඇවිදින එක්ක දකුණෙන් ඇවිදින. ඒක නම් දන්නේ නැහැ. මොකද අපි යනකොට ගමනක් යනකොට කතා බස් වල යන්නේ නිකන් බස් වල නෙවෙයිනේ කතාවනේ වැඩි. කය පයට හිත යොදන්නේම නැහනේ. යදුවොත් තේරෙනවා මොනතරම් විශ්මිත ක්‍රියාවක්ද මේක වෙන්නේ කියලා. ඒතකොට කයත් හිතත් පුදුම විදියට සක්‍රිය වෙන්න පටන් ගන්නවා. කර්මණ්‍ය වීමක් වෙන්න පටන් ගන්නවා. ලෙඩ රෝගත් අඩු වෙනවා. ඉතින් මේ දෙයට මේ ධක්මන මෙහෙමයි පරියන්ක මෙහෙමයි කියලා මේ කයට හිත ගැනීමේ කටයුත්ත අපි දුන්නොත් කමඨහන් උපදේශපන්තියක් කියලා අපි කීයක් ඕකෙන් ප්‍රශ්න ඇති කරගන්නවද කියලා මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න නැත්තම් ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න බෞද්ධෙක් වෙන්න ඕනේද ත්‍රිපිටකය දැනගෙන ඉන්න ඕනේද පැවිදි වෙන්න ඕනේද මොන සුදුසුකමද ඉල්ලන්නේ සුසුකම් ඔක්කොම තියෙන කෙනත් මට අරක නිසා බෑ මේක නිසා බෑ කියලා මේ බොහොම සරල දෙයකට හිත දාන. හිත දානකොට නම් සරල තමයි. පහු වෙනකොට ඇත්තට මේක විශාල ගමනක් ගෙනියනවා. ඉතින් මේ විදියට අර කාමයේ සහ කාම සංඥා කියන මේ දෙකම සම්ප්‍රායික කාම, ditth ධම්මිකා කාම. සම්ප්‍රායික කාම සංඥා, ditth ධම්මිකා කාම සංඥා. මේ ජීවිතයේ කම්සප විදින තියෙන ආතාව සහ ලබන ආත්ම කම්සප විදින ආසාව. ඒ කම්සප පිළිබඳව හීනමවණේක නැත්නම් නීවරණ මවණේක ලබන ආත්මෙත් මෙහෙම වෙන්න ඕන කියලා සැලසුම් කරන මේ ඔක්කොම මේකට කියන්නේ සසර පුරා රැස් කරන ලද මේ මෝහ පටල එක චිත්තක්ෂණයක කපන්න පුළුවන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉබා දන්නවා මේක නම් කමඨාන් සුද්ධ වෙන මේක නම් විමුක්ඛයක් මේක ලොකු විමුක්ඛයක් කියන එක කාට හරි තේරෙනවා නම් ඉතින් ඒක නා උත්සාහ කරાવી තමන්ගේ සාමාන්‍ය බුද්ධිය යොදවලා ක්‍රමසහවි ජීවදවලා කොහොමද මේ හුස්මක් බලපු මිනිස්සයා තව හුස්මක් ඒ දිගට මේ සතිය පවත්වන්නේ. තවත් හුස්මක් නැත්නම් පියවරක සතිය පිටව ගත එක්කන තව එක පියවරකට වමෙන් කරගත්ත සතිය දකුණට දකුණෙන් වමට වශයෙන් ගෙන යෑමේදී ඊදී වඩා හොඳින් කිරීමේ හැකියාව මානවයා කොයි කෙනා තුල සමාකාරව පිටලා තියෙනවා. ඕනම කෙනෙකුට ඒකට ක්‍රමසාවිදි හොයා ගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ සාමාන්‍ය බුද්ධිය කියලා. ත්‍රිපිටකය වුව කියලා දෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ තියෙන ඌවට නෙවෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ තෝකට නෙවෙයි. බුදුරජාණන් සඳහන් කරන මේ නන්නත්තර වෙලා ඉතිිතේ ගැනයි අනාගතේ ගැනයි අනුන් ගැනයි අතර මෙතන ගැන හිතනවා වෙනුවට නැත්නම් කාමයේ කාම සංඥා හිතනවා වෙනුවට මේ නිකාක් නිෂ්කාමී නැති එන නිර්මල නික්ලේශී තනක් ඇති උපදින මේ මිනිස්සයා බුදු කෙනෙක් පහළ වුණ නැත්නම් කවදාවත් ඔකට හිත දායි. බුදු කෙනෙක් පහළ වුණත් ඔකට හිත නොදාන්න කියන කතාව. දැම්මත් හිත දැම්මත් පශ්චාත්තාපෙ වින්ස ගන්න කතා තමයි මායාවේ උගුල. ඒක තමයි මා කෙලස් කියන්නේ. අපි දැනගන්නව කමන්නේ මොන જાතියෙන් කෙලස් ඇති කරන ආවත් ඊට වැඩි එක චිත්තක්ෂණයක් ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. ඊට වැඩි එක චිත්තක්ෂණයක් ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න එක පියවරක්. එක හුස්මක්. ආන්නේ විදිහට මල් මාලයකට මල් ලමුනනවා වගේ දැනගත්තොත් කවදා හෝ හිතනද මේ කයෙහි හිත පිහිටියා කියලා. දවසම නෙවෙයි. පැය ගණන් නෙවෙයි. විනාඩි ගන්න තප්පර දෙකක් තුනක් චිත්තක්ෂණ දෙක තුනක් එක වැලට මගේ හිත තියෙන දැන් කයේමයි කියන තමයි රූපී රූපානි පස්සති කියලා කියන්නේ. රූපී ධානයක ඉඳගෙන රූපයක් බලාගෙන ඉනවා. එයා දන්නව හොඳටම මගේ හිත තියෙන්නේ මගේ කයේ කියලා. එතකොට එයාට ලැබෙන විමුක්ඛය නැත්තම් මේ මේ පහසුව ගොඩාක් වෙලාවට ලැබෙන්නේ මේ කාමයේ සහ කාම සංඥා දෙක පිළිබඳව සසර බිය පිළිබඳව දන්න කෙනෙකුට මේ අයින් කෙරුවේ පොඩි දෙයක් නෙවෙයි මෙතෙක්කල් අනිවාර්යයෙන්ම කර පිට බැඳගෙන ගිය පොද්දිය බිම තිබ්බා දැන් මං කයත් එක්ක ඉන්නවා ඒ ඉන්න කවදාකවත් කාම ලෝකයේ සම්බන්ධ ආතතියක් හෝ අසහනයක් හිතට එන්නේ නැහැ කාම සංඥා පිළිබඳ ආතතියක් හෝ අසහනයක් හිතට එන්නේ නැහැ නමුත් ඒක දන්නේ නැත්නම් ඒක නා හිතන්නේ ඉතින් කයේ නම් හිත තිබ්බ තමයි ඉතින් දෙයක් උනේ නැහැ මොකක්වත් උනේ නැහැ අනිත්‍යයේ ඉන්නකොට කම්මැලිකම නම් එනවයි කියලා හරි ගියොත් කම්මැලිකම එනවා හරි ගියේ නැත්නම් කැපේ කරනට බැන බැන වැහපතට හැතර බැන බැන මැස්සට බැන බැන ඉන්නවා හරි ගිය ගමන් නිදිමත කම්මැලිකම එනවා මෙන්න මේකට කොච්චර ඥානයක් අවශ්‍ය වෙනවද කියලා නැත්නම් අපි කොච්චර භාවනා කරලාද බුදු බුදුරුත් එක්කම කවදාකවත් අපි මේ කාමයේ සහ කාම සංඥාව දුරවන් වුණාට පස්සේ ඒ දුරවන් කිරීමට ඉදිරියෙන් තියාගත්ත අරමුණෙහි කමතහනෙහි ආලම්බනෙහි ඒ හරියටම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් විදිහට මට දැන් හුස්ම 10ක් 15ක් බලන්න පුළුවන්. පියවර 10ක් 15ක් බලන්න පුළුවන් කියලා ඒ ඒ වෙලාවේ කාලේ ඒ අවස්ථා සිද්ධි වැඩි කරකට වැඩි කරකට යනකොට මේක තමයි භාවනා ධ්‍යාන පළවෙනිම විමුක්තිය. මේ තමයි ඒ යෝගාවචරය කාමේසා කාම සංඥාවට ටික වෙලාවට ආයිබුවන් කියන වෙලාව. ඉතින් මේක දිනු කිරීමට කලිට මේකයි කියලා කියනවා නම් ඒ යෝගාවචරයාගේ හිත එදා ඉඳලා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. බාධාවක් එනකොට හරියනකොට මම මේ ඇති කරගත්ත දේ මල් මාලයට තව මලක් අමුණගන්නේ කොහොමද? තව එක හුස්මක් දිහා බලන්නේ කොහොමද? තව මේක පියවරක් දිහා බලන්නේ කොහොමද? නැත්තම් නිදා ගන්න කියලා නිදාගෙන ඉන්න ඉරියව්ව ඉන්නේ තිත තියාගන්නේ කොහොමද? හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න ඉරියව්ව හිත තියාගන්නේ කොහොමද? ආදි වශයෙන් තමන් කරන කටයුත්තේ හිත බඳින බව පරියන්කෙන් සක්මණෙන් අල්ලාගෙන ඒක ඉතර පැතර ගෙන යන්න පටන් අරගත්තොත් කරන්න ඕනේ ඒකනම් යෝගාචරය තුන දහසකුත් ක්‍රමසාවිදි තියෙනවා. මෙන්න මේක සාර්ථක වෙනකොට අපි කියනවනේ පළවෙනිම මුඛේ හරිය දන්නවා රූපයක් වාංගු කරලා රූපයකට ආරමුණු කරලා රූපෙක එල්ලිලා කාමේසා කාම සංඥා සම්ප්‍රායික සා දිට්ඨ ධම්ම වශයෙන් අයින් කිරීමේ ක්‍රමයක් අපට කළ හැකි මේකට හැකි සංඥාව කියලා කියනවා මෙතන ඉන්න කවුරුවක්වත් නැහැ ඒක නොලබපු කෙනෙක්. ඔව් කවුරුවක්වත් දන්නේ එකට සතුටු වේදයක් මේකට සතුටු වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති නිසා අපි ලබාගත් විමුක්ඛේ පවා බුද්ධි විඳින්නේ සාදු කියන්නේ සමාදන් වෙන්නේ. අපි සමාදන් වෙන්නෙම විමුක්ති ලබා ගන්න බැරි වෙන බාධා ටික නම් බොහොම ජයට සමාදන් වෙනවා. ඒකට අකුසල සමාදානයි කියලා කියනවා. මේ හරගිය කුසලයේ සමාදන් වෙනවා නම් ඒ හරගිය කුසලයට සමාදන් වෙන කෙනා දකිනකොට දෙවියෝ බ්‍රහ්මියොත් වඳිනවලු. මේ මනුස්සයා පොඩි ගැළවිල්ලක් නෙමෙයි ගැළවිලා තියෙන්නේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අවුරුදු මෙච්චර ගානකට පස්සේ කියව බණක් අහලා. මේ මනුස්සයා බලනවා පුළුවන් තරම් මේ නික්ලේශී අරමුණක නිර්මල අරමුණක ക്ഷേම භූමියක හිත පැවැත්ීමේ දක්ෂකමෙන් හිත පිට ගියාම මම හිතන එහෙම කියනකොට හොඳට තේරෙයි කියලා. හිත පිට ගියාම නැත්නම් කෙලෙසයක් ආපුවාම මම කොහොමද හිත බේරගන්නේ? කොතෙන්ද හිත ගෙනියන්න ඕනේ කියන එක දන්නවනම් සසරණයි සනාතයි. හිත පිට ගිය බව දැනගෙන දැන් කොතෙන්ද හිත ගෙනියන්න ඕනේ කියලා දන්නේ නැත්නම් අසරණයි අනාතයි. අපි දන්නා මේ වගේ කොට නැගිල්ලක් අපි වැඩ කරනකොට ගින්නක් ආවොත් කොතෙන්ද එකතු වෙන්න ඕන කියලා ඒගොල්ලෝ කල්ලාතුව කියලා තියෙනවනේ. මෙතන තමයි එකතු වෙන්න හදිසියක් වුණොත් කවුරුත් බලන්න එපා. එතෙන්ද කියලා බලන්න ගිය ගමන් නායකයා බලන්න කට්ටිය ඔක්කොම ඉන්නවාද කියලා. ඒතේ දන්නේ නැත්තම් නන්නත්තරයි. ගින්න කාඩ පස්සේ කොහෙ දුවනවද කියලා හොයන්න බෑනේ. ඔය පෙට්‍රල් බෝම්බ ගහන්න එහෙම තමයි. හදිසියේ මෝඩයෝ ඉන්න තැනකට පොඩි බෝම්බයක් විසිකරපුවා ඔක්කොම එනවා එතෙන්න මොකද උනේ බලන්න දෙවෙනි එක ගහපුවාම සේරම ඉවරයි. පෙට්‍රල් බෝම්බ සිස්ටම් එකේ එහෙම තමයි තියෙන්නේ. එකක් අහනවා මොකද අපේ කට්ටියට වෙලා තියෙන ආරක්ෂක තැන් බලන්නේ මේ මොකද උනේ කියලා බලන්න යනවා. පොලිසියෙන් පුළුවන් තරම් කියන අපි ඉන්නේ එකට ප්‍රථමාධාර ඉන්නේ එකට ඕගොල්ලෝ යන්න ආරක්ෂා තැනකට. මේගොල්ලෝ යනවා අර අනතුරු බලන්න. දෙවෙනි එක ගහපුවම ඔක්කොම ඉවරයි. ඒ වගේ තමයි මාරේ අපට ගහන්නේ ඒ එක පාරෙන් නෙවෙයි. දෙකෙන් තුනෙන් ගහන්නේ. ඒ නිසා ගැහුවට ගමන් නැහැ. ගැහුවට ෆයර් ඩ්‍රිල් එක දන්නවනම් ඉඳපු ගමන් කරන්නේත් ගින්දරක් නැතුවත් ෆයර් ඩ්‍රිල් එක දෙනවා බලන්න කට්ටියට පුළුවන් ද බලන්න ෆැක්ටරි වල එහෙම කරනවා. එහෙම කරනකොට අහවල් තැනට යන්න පුළුවන් නම් ඒක ලොකුම ලොකු හික්මීමක් නේ. ඒක මේ වෘත්තියේ වශයෙන් ඉගෙන ගන්න දෙයක්. බුදුරජාණන් අපිට දීලා තියෙනවා ෆයර් ඩ්‍රිල් එකක් කරලා හදිස්සියක් කරනකොට කොහෙන්ද යන්න ඕනේ කියන තැන දැනනවාද? ඒතරට කැස්ස ඇහෙනකොට කොහෙද ඉන්න ඕනේ? වැස්සක් වහිනකොට කොහෙද ඉන්න ඕනේ? සද්දයක් ඇහෙනකොට මොකද්ද කරන්න ඕනේ? මොකටද යන්න ඕනේ කියන එක බලන මිසක මේ වැසට කැස්සට බැන බැන හිටියොත් මොකද වෙන්නේ? අකුසල සමාදානෙ සිද්ධ වෙනවා. අර කුසල අරමුණ බලාගෙන ඉන්න මනස කවද්ද ඉන්නේ ගෙදරට කියලා. මේ මනස මේ කාගදෝ නඩු විශ්නන්න ගිහිල්ලා අනුන්ගේ සීනි කිර කිරයි. එච්චරමයි පෘතජනයා කියන්නේ. මොන්නම මේ බුදු කෙනෙක් පහළලා දීලා තියෙනවා නිවනක් වගේ විමුක්තියක් එකක් හදිස්සියකට වැඩක් ගන්න. උඹ මොනවා හරි කලබලයක් වෙච්චාම කයට වරේ. කෙනෙකුට දෙන එක හරිම ආත්මార్థකාමී වැඩක්. එහෙම නෙමෙයි කරන්න තියෙන්නේ මේ අර වැඩේ බලන්න ඕනේ මේ වැඩේ බලන්න ඕනේ කියලා මේ Tamanගේ වැඩේ කරගන්නවත් හයිය නැති කෙනා මේ අනුන්ගේ අරසාව බලන් හදන එකට පුත්‍රජනන්සේ සඳහන් කරන්නේ. තමන් මඩේක ඉట్లా ඉඳද්දි තව කෙනෙක් ඉట్లా ඉන්න එකේ ගොඩ ගන්න පුළුවන්ද? ඇතෙක් මඩේක ඉట్లా ඉන්නවා නම් ඒ යතා ලව්වා තව ඉරිච්ච ඇතෙක් ගොඩ ගන්න පුළුවන්. එක්කෝ පළවෙනි තා ගොඩ අරගෙන ඉන්න එපා. ඉතින් අපි මේ ලොකු වගකීම් බාර ඔළුවේ තියාගෙන ඉන්නවා. අපේ ජාම බේර ගන්නවත් දන්නේ නැති වෙලා. ඉතින් ඒක හුඟ දෙනකොට හිතෙන්නේ ඕක මෛත්‍රී බුද්ධ ශාසනය කරන එක ලේසි. දැන් අමාරුයි මොකද මේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා. මහත්යත් ගෙදර ඇවිල්ලා නැහැ. ඌව කල්පනා කරන එක තමයි වැද්දගත්ම දේ. හිතන මෛත්‍රී බුද්ධ ශාසනයට ගෑනුන් වදරුව වදන එකක් නැහැ. මට කෙලින්ම නිවන් යන්න පුළුවන් මේක. මේකට තමයි තකතිරුකම කියන්නේ. මෙන්න මොඩකම කියලා කියන්නේ. මෙන්න තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න තමයි අන්ධකාරය කියලා කියන්නේ. එච මේ අරසා කළ යුතු මේ රූපේ. ඒ රූප කියවට ඔක්කොම රූප නෙවෙයි බුදුරජාණන්සේ පෙන්වන්නේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි මධ්‍යස්ත නොමිලි ලැබෙන රූපයක්. ඒක බුදුරජාණන් අම්මසින්ම කියනවා සතෝ වාස සති සතෝ පස්ස සති කිය. සතිය යුතෝ ආස්වාද ප්‍රසවාස කරන්න. ඒ තමයි කය. ආස්වාද ප්‍රසවාස කය. සබ්බ කය කියලා මේකට කියනවා. ඉතින් මේක යම් තැනකදී යෝගාවචරයා Tamange පෙරමක පෙරලකුණක් විදියට අවබෝධ කරගත්තු දේ සාක්ෂාත් කරගත යුතු දේ කලබලයක් වෙනකොට මෙන්න මෙතන තමයි මට තියෙන්නේ මේ ෆයර් ඩ්‍රිල් එක කරනකොට ගිහිල්ලා නතර වෙන්න ඕන තැන කියලා මේක දන්නවනම් ඉතින් කියනවා බුදු සරණක් තියෙනවා යාට ධර්ම සරණක් තියෙනවා සංඝ සරණක් තියෙනවා සීලයක් තියෙනවා එමෙසෝ කලබලයක් වෙච්චාම කොහෙද දුවන්නේ කියලා දන්නේ නැත්නම් රූපී රූපානිපස්සතිය කියන කතාවක් නැහැ. එතකොට යාට විමුක්තියක් නැහැ. පුවක්කිට ගලේ ගියා වගේ හීහි කඩ නන්නත්තර වෙලා දුවනවා. ඒ අලිරංචුවකට මොනම කරදරයක් ආවත් උන් කරනවායි කියලා කියන්නේ රංචුව එක තැනකට ඇවිල්ලා ශබ්ද කරන එක නතර කරනවා. නතර කරපුවාසි මහයතා හොඬේ උස්සලා කොහෙන්ද ගඳ එන්නේ කොහෙන්ද යවේ එන්නේ කියලා බලලා එයා දුවනවද නැත්නම් ගහනවද කියන එක. පහර දෙනවද නැත්නම් දුවනවද කියන සංඥාව දෙනකන් අනික් කට්ටිය එක තැනට එකතු වෙනකලු අලිය ගැන බලන කට්ටිය කියන්නේ. ඒ වෙලාවට පොඩි අලිපටව දුවල පැනලා විතර ගියොත් උට ගහලා කණ්ඩායම මැදට ගන්නවලු. අපේ අලියන්න මොකද වෙන කරදරයක් වෙච්චා. ඔක්කොම ලක්ක වෙන්න හදන ඔක්කොම අයියලා වෙන්න හදන දුවනවා නායකයෙක් කියන කිසිම දෙයක් අහන්නේ. ඉතින් සමූහෙම නිදිගත් ගමක් ජල කඳකට යට වුණා වගේ ගහගෙන යනවා. ඒක ඒ බාහිර උපමා. මේ ඇතුළතේ බලන්න අපිට කරදරයක් වෙනකොට ඒ අඩේට ගන්න තමයි, ආලම්බණයට ගන්න තමයි, අරමුණට ගන්න තමයි කය දීලා තියෙන්නේ. ඉතින් මේ කය දිහා බැලීමේ එච්චර ලොකු වටන දෙයක් විතර ඔක්ක දෙනෙක් හිතන්නේ. ඒ කියන්නේ manussත්ත්ව ප්‍රතිලාභයට කරු කරන්නේ. එහෙම නැත්නම් බුද්ධෝත්පාද කාලේ තමයි දුර්ලභම දේ. දුර්ලභෝ manussත්ව මේ බුද්ධපාදු දෙක manussත්ව බඩලාවේ අපි හිතන්නේ කලබලයක් වෙච්චාම එක බැංකුවට යන්න ඕනේ, කිස්පිතාලට යන්න ඕනේ, නැත්නම් තුවක්කුවක් අතර ගන්න ඕනේ. මොනව හරි කුණු හarpයක් උලේ දාලා ඒකට නෙවෙයි අද අධ්‍යාපනයක් කියලා එකක් තියෙන්නේ. කලබලයක් වෙච්චාම මේ Taman තුලට හිත ගන්නවා කියන එක ලෝකේ තියෙන්නේ සංවිධාන දෙකයි බාලදක්ෂ ව්‍යාපාරය සහ බුදුහාමුදුරුවෝ විතරයි. අනිත් ඔක්කොමලා ඒ වෙලාවට අතන මෙතන ආරස්සක දේවල් තැම්පත් කරලා තියා. ඒගොල්ලත් කියන ඕව ඕව ඕව කරදක්කච්චා අපේ ළඟට එන්න. මොකද මේ අපිට උඳවුවට දෙයි. දැන් උන්ගේ මල්ලි බණ්ඩිස්සරේ තද කරගන්න උන් කතා කරන්නේ. බුදුහන්සේ විතරයි කිව්වේ මිනිස්සයා එහෙම හොයන්න ගත්තොත් බලන්න ගත්තොත් මනුස්ස ශරීරය කියලා කියන්නේ ලෝකේ තියෙන උතුම්ම වස්තු ඕනම ප්‍රශ්නකට උත්තර තියෙනවා. බුදුන්සේ සඳහන් කරලා තියෙනවා බ්‍යාම මත්තේ කලේ කලේබරේ සසංජීමේ සමනකේ. සංඥාව සහිත මනක් සහිත මේ මෘත කලාවේ ලෝකංච පඤ්ඤාපේ මුළු ලෝකෙම මේක ඇතුළේ තියෙනවා. ලෝක සමුදයංච පඤ්ඤාපේ. මේ දුක හට ගන්න තේරමත් මේක ඇතුලේ තියෙනවා. නිරෝධ නිරෝධ ගාමිනී ප්‍රතිපද ඔක්කොම තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීරේ. අපි අද වෙනකොට වැල් ගැඩවිල්ලේ තරම්වත් Taman ගැන ආත්ම විශ්වාසයක් නැහැනේ. විශේෂයෙන් බෞද්ධයෝ කීයක් දෙයියෝ පිටිපස්ස යනවා. කී මොන්න භූතය ඇවිල්ලා පචා කිව්වා කනවනේ. එක එක්කත් හිතන්නේ නැහැ මේ බුදුහාමුදුරනේ අපිට මේ මේ අදෝ කේතමත්තකා රුද්දම් පාදතලා තචපරියන්තං කියලා පාතාලයෙන් උඩ කෙස්වලින් යට හැමපිටිකේ කොට ඇත්තව මේක තුල ඔක්කොම තියෙනවා. ඒ වුණාට අපි කරදරයක් වෙච්චහම කොච්චර බලන්න අරයාම යට ටෙලිෆෝන් කරනවා SMS අරිනවා කතා කරනවා කවුරු හරි ඇවිල්ලා මාව ගොඩ දායි කියලා. ඒ ඔක්කොමත් අපි වගේම බංකොලොත් වෙච්ච කට්ටිය. එක එක්කත් කර දාන්න පුළුවන් එකේ තව එකෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා තමන් ගැන මේ එන්න ගන්න එකට කියන්නේ රූපී රූපානි පස්සති අයම් පඩම විමුක්කෝ. මේක ඇත්තටම මේ තාක්කල් මේ ඊයේ කියපේකටම පොඩි විස්තරයක් මේ කතා කරන්නේ. එතනින් එහාට යනවනම් යම් වෙලාවක යෝගාවචරය දාන්නවනම් වාඩි වෙච්චාම මෙන්න මේකටයි බලන්න ඕනේ. සක්මන් කරනකොට මේකටයි බලන්න ඕනේ කියලා. ඒ දක්ෂකමක් එන්න එන්න ඒ යෝගාවචරයට හුස්මක් හෝ පිබී වැහැකිලිමක් හෝ මේ ඉඳගෙන ඉන්නකොට මේ කය පොළොවට බර වෙලා තියෙන එක එක්ක හෝ දිකට බලා සිටීමේ හැකියාවක් ලැබෙනවා. එයා දන්නවා එතන තමයි මට නාතකරණ ධර්මයේ තියෙන්නේ. සසරණ දේ එතනයි. ඒක නික්ලේශී. ඒක නිර්මලයි. ඒක තමයි අපේ ക്ഷേම භූමිය කියලා. ඒකට කියන්නේ අශෝකං විරජං ඛේම. ඒ තම මංගල මුත්තම. මේක ශෝක නොකරන තැන මෙතන. විරජං රජස්නචිතන තමන්ගේ කය නැත්තම් මේ ආස්වාද ප්‍රසවාස කය ඛේමං සාන්තාරය අවිජන මනසට තියෙන සාන්තිකර දේ ඛේම භූමිය වෙන දේවල් බලනොයි කියලා කියන්නේ ඒක ඇත්තටම කියනවා නම් බුදුහාමුදුරන්ට නිග්‍රහයක් වෙනවා manussත්ත්ව බඩලාවේට නිග්‍රහයක් වෙනවා චින සම්පත්තියට නිග්‍රහයක් වෙනවා සද්ධර්ම ශ්‍රවණයට නිග්‍රහයක් වෙනවා සත්පුරුෂ ආශ්‍රය නිග්‍රහයක් වෙනවා තමයි මහානකමක් කරනවා නම් මහානකමට නිග්‍රහයක් වෙනවා තමන්ට එළඹලා පිටලා තියෙන දේ වෙනුවට අරක මේක තමනුත් කරන ගමන් අනුන්ටත් ඒවා කියන්න යනවායි කියලා කියන්නේ බුදුහාමරණ කරන නිග්‍රහයක්. ධර්මයේද සංඝයාර කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙම ලෝකෙක වුණත් Tamanට මෙතෙන්ඩයි හිත ගන්න ඕනේ කියලා නැවත නැවතත් නැවත නැවත කරලා බැලුවොත් ඒකේ සාර්ථකත්වයක් මිස බාධක තොර ගමනක් මිස කද්දාවත් බාධාවක් එන්නේ නැහැ. කරදරයකදී අමලියකදී Tamanගේ කයට හිත ගත්තොත් විතරක් හැකේ කයේ හැකියාව මනසේ හැකියාව එළියට එනවා. අරය කොරයි මෙහා කොරයි කියලා දැනගත්තොත් කවදාවත් නැහැ. Taman taman විතින් නීච තත්ත්වයටපත් වෙනවා. මේ නිසයි ਸਰබලධාරී දෙවි කෙනෙක් ඉන්නේ හැම ආගමකම. ਸਰබලධාරී දෙවියන් තමයි ඔක්කොම කරන්නේ නිසා උඹ කරවන්නේ කහිටපන් කියලා. ඉතින් මේ තුච්ච නීච පාහර තත්ත්වයකටපත් වෙනවා. බුදුරජාණන් කියන්නේ මමත් මිනිස්සෙක්, උඹත් මිනිස්සෙක්. අපි දෙන්නටම ආරම්භක සීසේ එකයි. මම කිරුවේ මම්මන් ගැන බැලුවම්පත් බලපන්. සේදක සූත්‍ර කෙලින්ම සඳහන් කරනවා බුදුරජාන්සේ දෙන උපමාවේ. ඒ සර්කස් පෙන්වන මිනිස්සෙක් ගෝලයක් හදාගන්න බොහොම අමාරුයි. ඉතින් ඒ ගෝලයට එක්ක එයා සෙනඟ මැද සර්කස් එකක් පෙන්වනවා ගුරුන්නාංශේ උණ ගහක් බැලන්ස් කරන උරිස උඩ ගෝලයා ඒක උඩ නැගලා උණ ගහ උඩ එයා බැලන්ස් කරනවා. ඉතින් ඒක දැකපු මිනිස්සු සන්තෝෂින් කියක් කර දෙනවා. ඉතින් මෙහෙම තියෙන වෙලාවක ගුරුන්නාංශ කියනවාම මේ උඹ උඩ ඉන්න නිසා මම උඹ පුළුවන් තරම් පරිස්සම් කරනවා. උඹත් මට පරිස්සම් වෙන විදිහට උණ ගහට වැඩිය බර වෙන්නේ නැති විදිහට මේක නැගපන්. ඒ නිසා උඹේ බැලන්ස් එක උඹේ සමතුලිත භාවයේ මම බලන්න. උඹ මගේ සමතුලිත භාවයේ බලපන් කියලා. ගෝලයා කියනවා සෑර්. සෑර් සෑර්ගේක බලාගන්න මම මගේක බලාගන්නම් කියලා. ඔයා ඔයාගේ සමතුලිත භාවය බලාගන්න මම මගේක බලාගන්නම්. ඉතින් බුදුරජාණන්සේ කියනවා මෙන්න මෙහෙම දෙයක් වුණා මහණෙනි. මොකද හිතන්නේ? ගුරුනාථ හොඳ ගෝලයාද හොඳ කියලා. ගුරුනාංශ කියනවා ඔයා මගේ සමතුලිතභාවය බලන්න මම ඔයාගේ සමතුලිතභාවය බලන්න. ගෝලයා කියනවා මේ ඔයා ඔයාගේ සමතුලිතභාවය බලා ගන්න මම මගේ සමතුලිතභාවය බලා ගන්න බුදුරජාණන් කියනවා ගෝලයා කියන එක තමයි කියන්නේ මම මේ ලෝකෙට ආවේ. මොනම දෙයක් කරන හෝ බාහිරේ හොයනවනම් ඒකේ වෙන්නේ Taman පහත් තත්යකට වැටීමක්. හොයන්නේ ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් මතක තියාගන්න yaadena උත්තරේ තියෙන්නේ මේකේ රූපී රූපානි පස්සති. අයම් පඨමෝ විමුක්ඛෝ. මෙතන ගියාට පස්සේ මේ රූපය ආස්වාද ප්‍රසආස රූපය සක්මන් කරනකොට දැනෙන මේ පඨවි ධාතුව සම්බන්ධ රූපය වැඩි වේලාවක් ඇසුරු කරනකොට ඒක තමයි අපි භාවනා දියුණුව කියලා කියන්නේ මේ එක තැනක අවුලව ගත්තට පස්සේ ඒක දිගට අරගෙන යන එක. මේ ගිත්තම පුරා ගත්තට පස්සේ දිගට ගොතාගෙන යන එක. පියවර ගාණක් යන එක. හුස්ම ගාණක් බලන එක කරන යනකොට මේ හුස්මේ විපරිණාමය පේන්න පටන් ගන්නවා. ඇවිදින පියවරේ විපරිණාමය පේන්න පටන් ගන්නවා. මේ පළවෙනි තිබ්බ පියවර වගේමද දෙවෙනි වමත්, තුන්වෙනි වමත්, හතරවෙනි වමත්. පළවෙනි දක්ව ආස්වාසයේමද දෙවෙනිට එන්නේ. තුන්වෙනිට එන්නේ. ඉතින් බුදුරජාණන්සේ සත්‍යපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති. ඉඳ ගන්නකොට දීර්ඝ ආස්වාසයක් පෙනේ. ටිකක් වෙලා ගියාට පස්සේ රසං වාසසන්තෝ රසං අස්ස සාමීති පජානාති. හරියට මේ හිත ගත් එකම ආස්වාද ප්‍රසාද ගත් එකම ලොකු විමුක්තියක්. ඒකටම අනුග්‍රහ කරන භාවනා කළොත් බුදුසසුන කියනවා ආස්වාද ප්‍රසවාසයේ එන්නේ එන්නේ එන්නේ කොට වෙන්න පටන් ගන්නවා. ප්‍රසවාසයත් එන්නේ එන්නේ එන්නේ කොට වෙන්න පටන් ගන්නවා. ශක්මණේ වුණත් ගොඩාක් වෙනස්කම් පළවෙනි පය නෙවෙයි දෙවෙනි පය. දෙවෙනි එක නෙවෙයි තුන්වෙනි පය. සුද්ධ මේකේ භාගයන් කියනගෙන සුද්ධ අපිට කියනවා මිනිහෙකුට එක ගඟකට බහැලා දෙතරයක් නාන්න බෑ මොකද පළවෙනි ගඟ ගිහිල්ලා ඉවරයි දෙවෙනි සැරේ බහිනකොට. ගඟ ගලලා බුදුදහස කියන්නේ ඒ මෝඩයමත් නෙවෙයි දෙවිසරණට නාකි මෝඩයෙක් යන්නේ ඒකට. පොඩ්ඩක් වයසට ගිහිල්ලා. එක මිනිහට ගඟකට බහැලා දෙසරයක් නාන්න බෑ මොකද ගඟත් ගලනවා උඹත් නාකි වෙනවා ඒ නිසා දෙසරයක් කරන්න බෑ ඒ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙන මේ දේ මේ වෙනස මේ විපරිණාමය මේ රූපාන්තරණ මේ පරිණාමය දැක ගන්න එක තමයි මේ දෙවෙනි විමුක්තිය වශයෙන් සරුවචනාංශය පෙන්වන්නේ කොයි වෙලාවක ඔය යෝගාචරයට වෙන්දට වැඩි හුස්ම ගන්නක් පිම්බීම හැකිලිම ගන්නක් බලාන ඉන්නකොට යාට තේරෙන්න පටන් ගන්නවා. මේකට අනුග්‍රහ කළොත් අනුග්‍රහ කළොත් කියලා කියන්නේ අවශ්‍ය නැත්තම් මේකත් එක්ක ගැටෙන්න ගියේ නැත්තම් ප්‍රතික්‍රියා කරේ නැත්තම් එන දේ දිහා බලාගෙන ඉන්න පුළුවන්කම තිබුණා නම් සිද්ධ වෙන්නේ එක තැම්පත් වෙන එක තමයි. එන්නේ එන්නේ එන්නේ හුස්ම තැම්පත් වෙනවා. නිදා ගන්න බබෙක් දිහා බලන්න අඬලා අඬලා අඬලා බුදියා ගත්තට පස්සේ එන්නේ එන්නේ හුස්ම ටික තැම්පත් වෙනවා. නිදාගත්තට පස්සේ ඕනම කෙනෙකුටත් වෙන්නේ ඒකයි. ඒ නිසා විවේක වෙනවයි කියලා කියන්නේ ඒ හුස්ම තැම්පත් වීමක් වෙනවා. අනේ එදාට යාට තේරෙන පටන් ගන්නවා මේ භාවනා කරන කෙනාට පොත්පත්වල කියවලා ඇති. පටන් ගන්නකොට හුස්ම හරි ගොරෝසුයි. ටික වෙලාවක් යනකොට මධ්‍යස්ත වෙලා අනික වෙලාවට රූප මේ ආස්වාද ප්‍රසආස රූපේ නොපෙනෙන මට්ටමටම යනවා. ඉතින් ඒක විස්තර කරනකොට හුඟ දෙනෙක් අහනවා ඉතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ මේ ධක්මනේදී. ධක්මන ඇස් දෙක අරගෙන යන්නේ එකම නේ වෙන්නේ කියලා. සක්මනේදී මේකට කියන්න තියෙන්නේ සක්මන් කරනකොට මේ වම දකුණ වශයෙන් මෙහෙවීමක් මෙනෙහි කිරීමක් සහිතව ගිය සක්මන කොයි වෙලාවක හෝ සක්මන් පදන් වෙනකොට ඒක ඉබේ කෙරෙන්න පටන් ගන්නවා අනායාසයෙන් කෙරෙන්න පටන් ගන්නවා ස්වයන්සිද්ධව සක්මනේ යන්න පටන් ගන්නවා අනේ එතනදී තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ආනාපාන සංසිඳනවා වගේම ආයාසයෙන් මෙහෙවීමෙන් මෙනෙහි කිරීමෙන් හිත බැඳපු මේ සක්මන දැන් අනායාසයෙන් ඉබේම මෙනෙහි නොකරම තමන් ඇවිදින බව තේරෙන පටන් ගන්නවා. gediya pitima යන්නේන බව තේරෙනවා. අන්න එතකොට තේරෙනවා තමන්ගේ ආයෝජනයක් නැතුව මෙනෙහි කිරීමක් නැතුව මේක අනායාසයෙන් සිද්ධ වෙනවා. මේක තවදුරටත් බලන්න ඕන නම් ටික දවසක් පුරුදු කරනකොට තේරෙයි. දත්ම දිනකොට සතිය පිටවන්න. දත්ම දිනකොට යන්ත්‍රය වැඩේ යනවා. පදවි කරලා කරලා කරලා කරලා පුරුදු වෙලා තියෙන නිසා අපි ඒක කරනකොට සතිය පිහිටවන්නේ නැහැ මොකද කරන්න තියෙන දෙයක් ගැන කල්පනා කරන වෙච්ච දෙයක් ගැන කල්පනා මොනවා හරි එක ඉන්නේ නමුත් ඒකත් අපිට විමුක්තියක් කරගන්න පුළුවන් දත්ම දින වේලාවේදී නිතිපතා තනියම කොටු වෙලා තමන් කරන වැඩි slowly පින්දට පොඩ්ඩක් වේගය අඩු කරලා කරන්න mindfully සතියෙන් කරන්න silently සද්ද කරන්න නැතුව කරන්න එහෙම නැත්නම් එතෙන්දි කියන්න තියෙන සද්ද නොකර කරන්න බෑ. නමුත් Tamange නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. මේ දත්ම දිනන කොච්චරක් අපි මේ සද්ද නිකුත් කරනවද අපි දන්නේ නැතුව පරිසර දූෂණය කරනවද සද්ද දූෂණය කරනවද කියලා බැලුවොත් ඒකෙත් මේ දත්පුරුෂ අතර ගත්තා පස්සේ මේ යන්ත්‍රය වගේ දත්ම දිනනවා. බත් පිඟාන දුන්නාට පස්සේ කනවා. බාත්‍රූම් එකට ගියාම එතන ආනවා. මං හිතනවා මම එයා ඉන්න ඕන කියලා. නෑ මම එයා හිටියොත් තමයි දිව හැපෙන්නේ. මම යන තොඳුරු පත්‍රිකාව දිව හැපෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ ටික බලනකොට පේනවා මේ හැම එකක්ම අනායාසයෙන් සිදුවෙන දේවල් වලදී අපේ හිත අංජබජල් කරගන්නවා, අරෙහිම යොදා ගන්නවා. ඒක සතියට අවස්ථාවක් කරගත්තොත් ඒ කාලයක් කරලා පුරුදු වෙච්ච නිසා ඒ දේවල් අනායාසයෙන් සිදුවෙන බව දකින්නට පේනවා. මේකත් විමුක්ඛයක්. අතීතය ගැන අනාගතය ගැන අරය ගැන මෙයා ගැන කල්පනා කරනවට වැඩිය කරන දේ මුළු හදින් කරනවා නම් එතකොට තේරෙන පටන් ගන්නවා ඒක හුඟක්ම වැටහෙන්නේ. හුඟ දෙනකොට වැටෙන්නේ පරියන්කේ. මොකද පරියන්කේදී යමක් කරන්නේ නැතුව සිද්ධ වෙන දේ දිහා බලන එකනේ කරන්නේ. යමක් කරන්න ගියොත් අවුලක් තමයි. එනිසා හොඳට පරියන්කේ සකස් කරගන්න සම්බර කරලා සහැල්ලුවට වාඩි වෙලා ඒ සහැල්ලුවට හිතියෝ දාගෙන ඉන්න. ඒක තමයි දන්නව නෙමෙයි හිතනව නෙවෙයි හීනයක් නෙවෙයි බීලමත් වෙලා නෙවෙයි මානසික අසහනයක් නෙවෙයි ඉඳගෙන ඉන්න බව කියලා. ඒතකොට තේරෙයි Tamante එක්ක හුස්ම ටික එහෙම නැත්නම් ආනාපානෙ මොනව තේරුණත් ඒක දිහා බලාගෙන හිටියොත් ප්‍රතික්‍රියා නොකර අපේක්ෂා නැතුව tempat වෙන එක විතරමයි වෙන්නේ. බුදුහාමරණටත් ඔච්චරයි වෙන්නේ, දේවදත්ත කිරුණන් දේවදත්තටත් ඔච්චරයි වෙන්නේ, අපිටත් එච්චරයි. ඒනික න්‍යාය ධර්මය. ඒ චිත්ත න්‍යාය ධර්ම. අන්න එහෙම යනකොට කොයි වෙලාවක හරි හිතනද Tamante මේ හුස්ම ටික tempat වෙන්න පටන් ගත්තයි කියලා. ඉන්ද යන බබෙකුට වගේ අන්න බලා ගන්න අනිත්‍යෙන් සමාවෙ නිදිමත එනවා කියන කතාවේ එන්නේ. අරමුණට මුණට මුණ දාලා අරමුණටත් එක්ක පවත්තන්න දක්ෂකම එනකොටම ඒ ඒ ක්‍රියාවලිය නිසා අපේ රාග ద్వේෂ යම් ප්‍රමාණයකට හේම වෙනකොට නිදිමත එනවා. ඒ නිසා තැම්පත් වෙච්ච හුස්ම බලන්න අපි නෑ අපි බුදි. අපි ඉදිරියට යනකොට බබා දොයි. ඉතින් බුදුජානක සඳහන් කරලා තියෙනවා ඔක ලෑස්ති වෙලා යන්න. ඔය නිදිමත කියලා කියන්නේ ඔක්කොටම නෙවෙයි. සමහරවට නිදිමත කියලා කියන්නේ භාවනා ප්‍රතිඵලයක්. නිදිමත කියන්නේ රාගයේ ද්වේෂේ පොඩ්ඩ හේම වෙලා. දැන් මෝහේ එන්න පටන් අරගන් තියෙනවා නිදිමත. මෙන්න මේකට ලෑස්තිලා ගියොත් තමයි තේරෙන්නේ නිදිමත එන්නේ හුස්මේ යම් ප්‍රමාණයකට තැම්පත් වීමක් එක්ක. ඒක අල්ලගත්තොත් නිදිමත වෙනුවට පුදුම ප්‍රබෝධයක් එන්න පටන් ගන්නවා. දැන් මගේ හිත අරමුණක තැම්පත් වෙලා අරමුණ දැකීමෙන් ඇති වෙන ධ්‍යානයකට වැඩිය අරමුණක් දිහා බලා හිටියොත් එන්නේ එන්නේ එන්නේ අරමුණ ස්තම්පත් වීම මම දැන් වශී කරගෙන තියෙන්නේ. මට ඒක සිද්ධි කරගන්න පුළුවන්. මේකට කරන්න දෙන්නේ නැති නින්දට යෑම නිසා. එහෙම නැත්නම් නීරස භාවය නිසා අපි නැගිටලා යන නිසා. දැන් මම කරන්නේ මොකද මම දන්නවා ගොරෝසුස්මට වැඩිය මේක කෙලෙස් අඩු තත්ත්වයක්. මේ මායාවේ බලවේගයක් ඇවිල්ලා තියෙන්නේ. මම මායාවට පක්ෂ වෙන්නේ නැහැ. බුදුරජාණන්ට පක්ෂ වෙලා මේ තැම්පත් උස්ම දිහා නිදිමත හරහා කියලා තමයි කියන්නේ. නිදිමතත් නෙවෙයි තෙන් දෙන්නේ ඇත්තටම හිත ලීන නිලීන භාවයටපත් වීමක්. නැති වෙන පැත්තට යන්න පටන් ගත්තට පස්සේ හට ගන්න පැත්තේදී අපි හරි උනන්දුයි. නැති වෙන පැත්තට යන්න ගිය ගමන් අපි බුද්ධමාකාර බයකට බීචිකාවකට ඒකාකාරීකමකට කම්මැලිකමකටපත් වෙලා එක්ක නිදා ගන්නවා එක්ක භාවනා කරනවා කියලා චෝදනා කරනවා අන්නේ ගෙවෙන වෙලාවේදී නිවිසමානා නිවිසති මේක tempat වෙලා යන වෙලාවේදී සතිය පවත්තන එක තමයි මෙතන තියෙන අමාරුම දේ. හට ගන්නකොට නම් කුතුහලයක් සහිතව බලන් ඉන්නවා අපි. අනපනෙ පුරුදු වෙන වෙලාවේ. නමුත් මේක නිවිෂමාන අනිවිස්ති කියන පැත්තට ගියාට පස්සේ ඒ යෝගාවචරම කියාවි. දැන් හුස්ම ඇත්තෙම නැහැ කියලා. හුස්මත් දැනෙන්නේම නැති මට්ටමට යනවා. එතකොට පුත්‍රජනන්සේ සඳහන් කරන තසාරිපුත්‍ර සංසේ මතක් කළ දෙනවා. අජ්ජත්තෙන් අජ්ජත්ත අරූප සංඥා ඒකෝ බහිද්ධා රූපානි පස්සති. ඇතුලෙන් අර අල්ලාගත්ත තමන් ඇතුලෙන් ගත්ත ඒ අරමුණ රූපයක් නැති අරූප සංඥාවට මෙනකන් ගිහිල්ලා නිකන් බත් ටිකක් දාලා කැඳ හදලා හදලා බලනකොට දැන් බත්තට ඇත්තෙම නැහැ. බොරයක් විතරයි තුලා තියෙන්නේ. හැඳි ගෑවිලාම ගිහිල්ලා. එතකොට බත් කියලා කියන්න බෑ. දැන් යාර තේරෙන පටන් ගන්නවා බත් ටිකේ පටන් ගන්නකොට මෙහෙමයි බත් හාල්ලට පට ගන්න. මෙහෙමයි බත් වෙනකොට මෙහෙමයි බත් කැඳ වෙනකොට මෙහෙමයි කියලා ඒ පියවර දකින්නේ අපි ආස්වාස් ප්‍රසවාසයේ තමයි. මූල කර්මස්ථානේ තමයි. මුත් විපරිණාමේ භාවනාවේ දියුණුවක් කෙලෙස් අඩුවීමක් ප්‍රතිපදාවේ දියුණුවක් කියලා අන්තිම දක්වම කරගෙන යන්න ගියොත් පේනවා. මේ භාවනා කිරීමට ඉදිරියෙන් තියාගත්ත රූපය පවා නැත්නම් අරමුණ පවා ආලම්බනේ පවා සම්පූර්ණයෙන් ගෙවෙනවා ගෙවෙනකොට හීන දාඩිය දාන. සහලවන්න පටන් ගන්නවා. පුදුමාකාර බයක් එන්න පටන් ගන්නවා. එක එක එක කෝලං જાති වෙන්න පටන් ගන්නවා. එක්ක පැද්දෙන්න පටන් ගන්නවා. එහෙ නැත්නම් කූඹි දුණා වගේ තේරෙනවා. නැත්නම් ඒක පාට එලියක් ඇවිල්ලා යනවා තේරෙනවා. නැත්නම් ඒක පැත්ත සීතලනක පැත්තක් රත් වෙන එක පැත්තක් තියෙනවා අනිත් පැත්ත නෑ වාගේ නානා විවිධ රූපමවල මේ මේ ගමන කඩන්නයි උත්සාහ කරන්නේ. යෝගාචර දැනගන්නේ මොනවා ආවත් අර සැලෙන එක ස්වභාවයි. නමුත් හැකි වෙලාවක ආයෙත් ඇවිල්ලා මේ යන, ගෙවෙන, ඡේ වෙන, වැය වෙන, නිරුද්ධ වෙන මේ ආස්වාද ප්‍රසවාසයේ දිගටම බලහිට පේනවා. අරුමා පුදුම තැනකින් පස්සේ අරමුණකින් පටන් ගත්ත සතිය අරමුණක් නැතුව දිගට පවතිනවා. ඒක මනුස්ස ලෝකයේ භෞතික විද්‍යාව දන්න කෙනෙකුට ක්ලාන්ත හැදිලා වැටෙනවා. මෙච්චර ලස්සනට අරමුණක් ඇතුව අරමුණට එල්ලයක් ඇතුව මේ තමන් මානසිකාරය පවත්තන ගිය එක දැක දැක දැක දැක දන දන එල්ලේ අයින් වෙලත් දැන් තමයි තියෙනවා සතිය කැඩිලා නැහැ. සමාධිය කැඩිලා නැහැ. මේක අර ගිහි ගිය අතහරිනවට වැඩිය නැත්නම් කාම සංඥා අතහරිනවට වැඩිය හරීම සෙල්ලක්කාර වැඩක්. මේ එල්ලට ගත්ත දේ උපස්තරේ නැතුව පවතිනවා මේක. හරියට මේ දහනපතේ කෙලවරට යනකන් දහනපතේ වාසියෙන් Java කවා ගන්න ආශයන්තරාව දහනපතෙන් ඉස්සිලා අර වේගයෙන්ම ඝණයක තිබුණු සමතුලිතතාවයේ තරලයකට ගන්නවා. මොන જાතියෙන්වත් මිනිසෙකුට හිතා ගන්න බැරි වුණානේ ඔය මේ බටහිර මිනිස්සු නම් කියන්නේ මේ ඕවල් රයිට් විල්බට් රයිට් මේක කෙරුවයි කියලා. නමුත් පොත්පත් වල නම් තියෙනවා ඊටත් ඉස්සර මේ වැඩේ තිබිලා තියෙනවා. කාටද කියන්න බලන්නේ මෙට්‍රික් ටොන් නැත්නම් කිලෝ ලක්ෂක බරක් කිලෝ ලක්ෂක බරක් මේ පොළවේ යනකොට පොළවත් හෙල්ලුම් කරන බරක් පොළවේ ගිහිලට ගිහිල්ලත් ඒ සමතුලිතතාවය මේ ඒ වේගෙම නඩත්තු කරනවායි කියලා. ඉතින් ඒක භෞතික උදාසනයක්. මේ වගේ මෙතන පේනවා අර ගිය අරමුණේ ගිය හිත ගැසිලා ගැසිලා ගැසිලා ගැසිලා ඒක වාට යාබෝන් වෙනවා වගේ තමයි තේරෙනවා. අරමුණ නැතුව අරූපීව රූප සංඥාව නැති වෙලා. හැබැයි තමයි තේරෙනවා ඉතිහාසෙ. මෙන්න ඒ ගුරුසුට තිබුණ එක තමයි නැති වුනේ. අන්න ඒකේ පట్టල වෙනවයි කියන එක නැත්තම් ඒක බාර ගන්නවයි කියන නැත්තම් ඒක සමාදන් වෙනවයි කියන එක නැත්තම් ඒක උපසම්පදා වෙනවයි කියන එළඹ වාසය කරනවයි කියන එක මේ කල්පනාකාරීන කවදාකවත් කරන්න බෑ. ඒකෙන් සදාචාරවාදීයර කරන්නත් බෑ. ඒකට සෙල්ලක්කාර ලෑස්තියක් ඇතුව යන්න ඕනේ. මේක ඊගා විමුක්තිය කියලා දැනගන්න රූපයක් පදනම් කරගෙන කාමේසා කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරපු දක්ෂ යෝගාචර දැන් ඒ රූපේ නැතුවත් ඒ සති සමාධිය පවත්වාගෙන යනවා තමයි තේරෙන පටන් අර ගන්නවා මේක තමයි ජවය කියලා කියන්නේ මේක තමයි ත්වරණය කියලා කියන්නේ මේක කස කැවෙන්නම ඕනේ මේක ජවයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතෙන්ට එනකොට යෝගාවචරය හයියෙන් හුස්ම අරගෙන ඇස් දෙක ඇරලා විජහාට බලනවා මේ නැති වෙච්ච සැට් එක තියෙනවද කියලා. තී දෙතිස් කුණපේ නැති වුණොත් එහෙම ගෙදර යනකොට ඉතින් ඒකේ පැත්තක් අඩු වෙනකොට රත් වෙනකොට මේ වෙනකොට ඉතින් ආන මේ රත් වෙන්නේ වාත අමාරුවක් ඇද්ද ඒක රත් වාතයද නැත්නම් ඒක කඩුවේ ගඟ ආයෙත් දන්නේ භාවනාව හරියන්නේ නැහැ මේකට තෙල් ටිකක් ගා ගන්න ඕනේ යහත් නැගිටලා ගිල්ල කියලා. නැත්නම් පැත්තක් අඩු වුණා නම් හිතෙනවා මොකක් හරි වාත අමාරුවක් වෙන්නේ නැති ඕක වෙලා ගියොත් එමු දොස්තර බයිනවා දැම්ම ගිහිල්ලා වැඩේ කරගන්න ඕන කියලා මේ ලෙඩ හට ගන්නකොටම යන්න ඕන කියලා ගියා වගේ අර වෙන කිසිම දෙයකදී ඒ යෝගාවචරය කය ත්‍යාගකරනද ආත්මේ ත්‍යාගකල කාය ජීවිත নিরপেক্ষව මේ වෙන දේ වෙන්නදලා බලා ඉන්නවා කියනකොට අපි සාමාන්‍යයෙන් දෙන මේ දානෙකුත් නැත්නම් අට නමකට 19කට දෙන සාංගික දාන නැත්නම් අපි වස්තු භෝග දෙන එකත් මේ තමන්ගේ කය මේ තමන්ගේ ජීවිතය මේ වගේ වෙලාවකදී අභියෝගයටපත් වෙනකොට ඒ දෙක අතහැරලා තමයි මේ රූපය අතහැරලා අපිට මේ දිගට පවතින සතිය අරූපේත් පවත්නවා අනාරම්මනේ පවත්නවා කියන එක මේ ජීවිතයේදීම අත්දකින්න පුළුවන් දෙයක් නෙමෙයි මරණයට පස්සේ වෙන අද්භූත ජනක දෙයක් නෙවෙයිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට මේ උගන්වන මේ දෙවෙනි විමුක්ඛය ඒකේනා අජත්තං අරූප සංඤී. ඇතුළත තමයි අරමුණ පේන හැබැයි බාහිරේ තමයි තේරෙනවා ඈත ශබ්ද තියෙනවා. ඈත වේදනක් තියෙනවා. හිතවිලිත් තියෙනවා. ඒක හොඳට පදම් කරපෙන්නට තමයි තේරෙන්නේ. Taman අර ගත්ත ආශාස ප්‍රසවාසයේ වගේ පිම්බීම හැකිලිම වගේ ඒ අරමුණ නැති වුණාට තමයි තේරෙනවා බාධා නොකරන සංඥාවල් වගේක් පරිධියේ තියෙනවා. ඈත තියෙනවා. ඒකට බය වුණොත් ඒ ඒ මට්ටම දැක් ගන්න හම්බ වෙන්නේ නමුත් ආසෙන්තර පොළොවේ උඩට ගියාට තාම පොළොව පේනවා. ඒ පොළොවේ තියෙන දේවල් එන්නේ එන්නේ එන්නේ එන්නේ තුනි වෙවි තුනි වෙවි පුංචි වෙවි පුංචි වෙවි ඉහළට යෑමක් මෙතන සිද්ධ වෙනවා. ඉතින් ඒ ඒ වාගේ අභ්‍යන්තර රූප සංඥා අරූප සංඥා වැවිලා බාහිරේ සාපේක්ෂව දකින්න ගතියක් තමයි තියෙනවා සද්ද නැතුව නෙවෙයි හැබැයි මේ සද්ද මට ආමන්ත්‍රණය කරන්නේ ඒ නිසා මම මේකට හිතලා ගන්න එපා වේදනා නැතුව නෙවෙයි නමුත් මාරාන්තික වේදනා නෙවෙයි මේව සම්න්න පුළුවන් හිතවිලි නැතුව නෙවෙයි ඒක හිතවිල්ලක්වත් මං හිතන දේවල් නෙවෙයි හිතෙන දේවල් ඉතින් මේව ඔක්කොම අර කැඩිච්ච හූනෙක්ගේ වලිගයක් වගේ වේගෙන් ගහනවා ගැහුනට අපි හිතන්නේ පණ තියෙන එතන කියලා. දැන් හුණ ළඟ පණ තියෙන්නේ අර පිටිපස්සේ යන එකන අවුල් කරන්න උනට වලිගය හයියෙන් ගැහෙනවා. නමුත් ටික වේලාවක් ගැහිලා ඕක නතර වෙනවා. ඒ වගේ මේ බාහිරේ පේන මේ බහිද්දා රූපානි පස්සති කියනවා අපිට කලබල කරන වෙලාවක් එනවා. ඒ මොකද තමයි ආනාපානි තුනී වීම නිසා ඇතිවෙන මේ වෙනස විපරිණාමයේ අනපේක්ෂිත දෙයක් වුණොත් පනහල නැහැ කල්පනා කරලා නැහැ වරක් දෙකක් වෙලා නැහැ එහෙම කෙනාට පළවෙනි සැරේ වෙනකොට කොහොමඩක්වත් හුස්ම අල්ල ගන්න බැරි ගතියක් එනවා එහෙම නැත්නම් සමබර වෙන්නේ නැතුව වගේක් එනවා කය පැද්දෙනා වගේ තේරෙන පටන් ගන්නවා සංඥා රාශියක් එන්න පටන් ගන්නවා ඒවා කමඨා වාර්තාවල පැහැදිලිව ඇහෙනවා අන්න එහෙම තියෙද්දි සතිය කඩා ගන්න නැති එක තම මේ ගමනට හේතු කරගත්ත අරමුණම ගෙවිලා තියේදී සතිය කඩා ගන්න තියෙකනට හිතා ගන්න පුළුවන් එයි සත්‍යපත් මිනිස්සයා මරණෙදී සැලෙන්නේ නැති හැටි මෙන්න මෙහෙමයි කියලා. ඒක මේ ජීවත් වෙද්දිම කරන්න ඕන. ජීවිතයේ ඔදේ තියෙද්දිම තරුණ වයසේ තියෙද්දිම ඉදurang හරියටම තියෙද්දිම බලන්න ඕනේ මේ කය අතහරිනවා අතහැරියට අපි බලන්නේ සතිය අකණ්ඩව තියනවාද කියලා. එහෙනම් කය ගැන හොයන්න යන්නේ නැහැ. යම් කෙනෙක් කාය ආසාව ජීවිත ආසාව තියෙනවා සතිය පැත්තක තියලා කය ගැන බලනවා. ඉතින් ඒ දෙක අතර බලනකොට අපිට පේනවා සම්මාදිට්ඨියක්, පුලුත් දෘෂ්ටියක්, ලැස්ති විලාගී ගමනක්, අසුවිරු ඥානයක්, යහ කල්පනාවක් එහෙම නැත්නම් ඒකට කියනවා මේ ණය විපස්සනාව කියලා, අන්වේ ඥාන කියලා, තර්ක ඥාන කියලා. අන්‍යයන් බැලුවොත් කොයි විශ්වවිද්‍යාලයකද මේක උගන්වන්නේ කියලා අහන්න බලන්න. කිසිම අධ්‍යාපනඥයෙක් හෝ අධ්‍යාපන ආයතනයක් හෝ පන්ති කාමරයක මේක උගන්වනවද කියලා. ඒගොල්ලෝ කලබල වෙනකොට අර කෙල්ලියම් මේ කෙල්ලියම් කියලා අපිව බාල්දු කරන තුප්පහි කරන ධර්ම උගන්වනවා මිසක් මේ ਸਰුවචනාංශයේ උගන්වන දේ තන්ත මේ සාරිපුත්‍ර සාංශු අපිට මතක් කරන දේ අපේ අම්මලා තාත්තලා කවදා කියලා දෙයිද අපිට කියලා දෙන්න උන්දලා දැනගෙන ඉන්න එපායි අපේ ගුරුවරු කවදා කියලා දෙයිද මොකද උන්දල දැනගන්න එපා ඉගෙන ගත්තොත් ඔය දේ ගුරුකම් කරන්න හම්බ වෙන්නේ අම්මා තාත්තා වෙන්න හම්බ වෙන්නේ ඒ නිසා අපිට හොඳයි ওই ධර්ම පැත්තක තියෙද්දි අම්මා තාත්තා අපිට හොඳයි ගුරුකම ඉතින් ඒ කරන හැම කෙනාගේම තියෙන අඩුපාඩුව තමයි පේන්නේ මම මේ මගේ අම්මටයි අප්පච්චිටයි ගුරුවරුන්ටයි බනිනවා නෙවෙයි මම මේ කියන්නේ කාලා තියෙන ටොං ගාන මතකද කියලා බලන්න රාත්තල් ගාන දැනගම කාලා තියෙනවද කියලා බුද්ධ ඥානසේ නිසා කියනවා දුද්ද දන්ද දාති දෙන්න බැරි දෙයක් මේ බුදුහාමුදුර අපට දෙන්නේ. දුක්කරං කරෝති කවුරුත් හිතන්නේවත් නැද්ද ආ බුදුහාමුදුර කරන්නේ. දුක්ඛමං කමති බුදුහාමුදුර ඒදී හරියට බයිනවා. මේ නාස්තික ධර්මයක් උගන්වනවා. කිසිම රසයක් නැති ධර්මයක් උගන්වනවා. ගැප් ගැනීම නතර කරන ධර්ම උගන්වනවා අපගබ්බෝ කියලා කෙලින්ම බයිනවා. ඒතියෙදි දුක්ඛමං කමති එකටවත් ඔළුව හොල්ලන්නේ මේක විතරයි yaadena දේ නිසා රූපේ නැති වුණාට මම ය නැති වුණාට මේ සතිය පවතිනවා. දැන් පොළවේ සමතුලිත භාවය නැති වුණාට වාතයේ සමතුලිත කරන්න පුළුවන් ඒරෝඩයිනමික්ස් කියලා එකක් තියෙනවා. ඒකේ අනකොට වාතයේ පොළවේ යනවට වැඩිය ෂොක් ඇබ්සෝබර් ඕනේ නෑ පොළවේ යන මේ අහස යන එකට. එඳට ඇවිල්ලා low pressure situation වලදී පොඩ්ඩක් හෙල්ලුම් කයවට පුදුමාකාර සුමුදි ගතියක් සුමුදු ගතියක් තියෙන නිසා කවදා හෝ මේ අරමුණ නතර වෙලා අභ්‍යන්තර අරූප සංඥාව තිබුණත් බාහිර රූප සංඥාතියෙදී සමතුලිතතාවය ගැනීමට බුදුන් සදාන් කළ තියෙනවා මේක තමයි දෙවෙනි විමුක්ඛය රූපයකට වාංගු වෙලා කාමේසා කාම සංඥාව දුරවන් කරපු එකනා ඒ වාංගුවට ගත්ත රූපෙත් අමතක කරලා එයා ඒ පණින පිම්ම රිටිපිනුම් බනින මිනිස්සෙක් සාමාන්‍ය පිම්මට වැඩිය උංගා කුඩ ගන්නවා රිට කාදා රිට කාදාරේ ඊට පස්සේ රිට විෂි කරනවා ඉහළම කෙළවරේදී රිටිපැනීමේ අවසාන ජවනිකාවේදී රිට විෂි කරලා එහා පැත්තට පයින් අනිත් වගේ තමන් එතෙන්ටකම් උදව් කරව රිට විෂි කරන ධර්මයක් බුදුහාමරෝ ගන්න ඒ සාමාන්‍ය ලෝකේ කියලා තියෙන්නේ හෙලපා වුණාම මේ හැරමිටි විෂි කරන එක අසත්පුරුෂ ගතියක් කියලා මේකේ සත්පුරුෂ වුණොත් එහා පැත්තට යන්න හම්බෙන්නේ නැහැ. හෙල පහ වෙනකොට විහිකරන්න. අන්න ඒ විදිහට ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කළා. ඉතින්දී අයින් කරපු කෙනාට දැනගන්න පුළුවන් මේ ඉදිරියට තියාගත්ත ගමනට තියාගත්ත මේ අඩේට තියාගත්ත මේ වහංගුවට තියාගත්ත මේ හෙට්ටුවට තියාගත්ත මේ අරමුණෙත් සම්පූර්ණ ගෙවන් වීමක් සිදු වුණා. වෙලා නෙවෙයි මේ හිත සංඥා වශයෙන් ගන්න හැටි. ගත්තත් යෝගාවචරයට තමන්ගේ ඒ සමතුලිත භාවය සතිය තමාදී පවත්වන්න පුළුවන් වෙනකොට එයා තේරුම් ගන්නවා අපේ මොළයේ මේ පේන කොටස් ටික එහෙම වුණාට යටහිත කියලා එකක් තියෙනවා. ඒක මේ අපේ ත්‍රිපිටකයේ තියෙන එකක් නෙවෙයි. ඒකේ පේන්න පටන් ගන්නවා ඒ කාමට අදාළ විචිකම කෙලෙස අයින් කරලා පරිඋත් ทาน කෙලෙස් අයින් වෙච්ච වෙලාවක පේන්න පටන් ගන්නවා යට මට්ටමක් තියෙනවා තව තාම සියුම් කෙලෙස් જાතියක්. ඒක කෙලෙස් වෙන්නේ අඳුනාගත්තේ නැත්තම් කෙලෙස් අඳුනගත්ත ගම වාසියට ඉරිනවා. ඒක වංචනික ධර්ම වර්ගයක් එතන තියෙන්නේ. මෙතකල් අපි යෝග තමයි පොදියට රැකගෙන හිටියේ මේවා මට උදව් කරනවා කියලා නෑ ඒවා තන්නේ කර වංචනිකයි. ඒක හොරා හොරා විදියට අඳුරගන්න පුළුවන් වෙනවා මෙතනදී. ඔය අපි රැස් කරන යාන වාහන ඉඩකඩම් අනම්මනම් සේරගෙම ලැබෙන සැපයට වැඩිය උත්තරම සැපයක්. එහෙම නැත්නම් නිර්ආමිෂ සැපයක් හම්බ වෙනවා. අරමුණකුත් නැතුව සතිය දිගට පවතිනකොට ඒ නිසා අපේ දරුවන්ට දෙනවනම් කැමැති කෙනෙකුට බූදලිට යමක් දෙනවනම් හිතවත් කෙනෙකුට දෙනවනම් ওই වස්තු භෝග දෙනවයි කියන එක මහා ණයක් අප්පා ටැක්ස් ගෙවන්න එපායි රෙන්ටල් ගෙවන්න එපායි මේකට නෑ මේකට කාටවත් ගහන්න වෙන නිසා මම ඇමරිකාවේ කියනකොට එක්කෙනෙක් කියනවා දැන් ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ පරීක්ෂණ කරනවා මේ ධ්‍යාන ලැබුවාම මොන මොනවද ලැබෙන ලකුණු කියලා දැනගන්න හිතානද වෙනකොට ඇමරිකාවේදී කියාවිලු ඇමරිකාවට ඇවිල්ලා ප්‍රථම අධ්‍යයනය ලැබුවා නම් මාසෙකට මෙච්චර ටැක්ස් කරන්න කියලා. මුදු තන්නේ කර බිස්නස් පුඩිසම් එකක් නෑන්නේ. පළවෙනි ධ්‍යානලා දෙවෙනි ධ්‍යානට ගියයි කියලා ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා චෙක් කරගන්න පුළුවන් වුණොත් උන් ටැක්ස් කරන්න පටන් අයිලු මොකද උන් දන්නේ නෑනේ බුදුහාමුදුර කෙනෙක් ඇවිල්ලා කල්ලාතු මේ කියලා තියෙනයි කියලා. දැන් මුළු ඇමරිකන් බුද්ධ ආගම යන්නෙම මේ ඇමරිකාව හොයාගත්තයි කියලානේ මේ ඔක්කොම. මොකද අපි කරන්නේ අපේ බුද්ධියට නම් සින්න වෙලා තියෙන නමුත් එක එකක් කරන්නේ. ඒ නිසා භාවනා කරන කට්ටිය පොඩ්ඩක් ඇමරිකාවෙන් පරිස්සම් වෙන්න කියනවා. මකන්න ඉඩ තියෙනවා. මොකද මේ කොහෙදෝ ඉන්න ගොරකෙක් මෙව ගන්නවා අර මිනිස්සු අච්චර විහිදම් කරලා රිසර්ච් කරලා ඉවරලා හම්බ කරගත්ත දේ මේ මිනිස්සු නිකන් ගන්නවා කියලා දැනගත්තොත් උන්ට ටැක්ස් කරගන්න බැරුව යනවා. ඇමරිකාව එන්නේ තනි කර ටැක්ස් සිස්ටම් එකක. ඒ නිසා බුදුජානනාංශ මේ දීපු දේ ආමිෂේ නෙවෙයි තියෙන්නේ. මේක නිර්ආමිෂ සැපයක්. ඒ නිර්ආමිෂ සැපේ නොවිඳපු එක්කෙනෙක්වත් මෙතන නැහැ. නමුත් ඒකට බය නිසා, ඒකට චකිත වෙන්න නිසා, ඒක මේ විමුක්තියක් බව දන්නේ නැති නිසා ඒ එනකොට පිටිත් නුලක් ගැට ගහ ගන්න. බලන්නකෝ භාවනා කරපු අරමුණ නැති වුණානේ. එහෙම නැත්නම් ගිහිල්ලා අප නූලක් ගැට ගහ ගන්නවා කියන්න බෑ දෙයියෝ ආවේශ වෙලා දන්නේ නැහැ. මොකද වැනෙන්න ගන්න වෙලාවේ. ඔය පරල වුණා වගේ මේ මන්තරේ හරි ගියා වගේ කපුවා පරලුණා වගේ එන්න පටන් ගන්නවා. ඔක්කොම වැලෙන්න යන්න එපා. ඕ මං ඇහුව මං කිව්වට මේ මේ මැරෙන වෙලාවල් එනවා. ඔක්කොමලා දුවන ගිහිල්ලා නූලක් ගැට ගහ ගන්නවා. අපේ නූලක් නැත්තම් සතපනායි කාසියක් දෙයි ටිකක් ගහලා බෝගහේ ගිහිල්ලා ඉල්ලනවා මේ පඳුරක් අයින් කරනවා. ඒ මොකද මේ මේ හුම්ම ටික ගියා. හුම්ම ගන්න බැරි වුණා කියන්නේ. නමුත් බුදුසසුන සඳහන් කරන්නේ හුම්ම ගන්න පුළුවන් වෙලාවේ ගොරෝසු වෙලාවේ තියෙන සතියට වැඩිය හුඟක් වටනවා සිවුම් සිවුම් වෙනකොට හොඳටම සිවුම් වෙනකොට ඒක රූප සංඥා වශයෙන් ගෙවෙනකොටත් කලබල වෙන්නේ නැතුව බුදුන් කෙරේ සද්ධාවක් තියෙනවනේ ඒකට කියන්න පුළුවන් ඕකප්පන සද්ධාවක් කියලා. මේ බුදු පිළිමේ දකින්නට සද්ධාවක් නෙවෙයි මේක Tamange ඇතුළත ಗುಣ ටිකක් කෙනේ කියලා කියන්නේ. ඒ වගේම කොහේ හිටියත් එනවනේ මේක. ඉතින් මේ කොච්චර පුහුණු කරන්න වෙයිද අපට කවදා හෝ ඒ විමුක්ඛය ඊට ඉස්සලා පෙන්නපු මේ රූපයක් සමාදන් වෙමින් ලැබෙන විමුක්ඛයට පස්සේ ලැබෙන මේ රූපයත් ගෙවෙද්දිවත් සතිය දිකට පවත්වාගෙන යන සංඥාව කියලා අපිට විමුක්ඛයක් කියලා කියන්න පුළුවන්. අන්න ඒකට එළඹ ඒක තීරුම් අරගන්නවා කියන එක හිතන්න පුළුවන් වෙයිද අපිට අපේ ගුරුවරයා දෙයි කියලා අම්මා අප්පා මේ වෙලාවට ඇල උදව් කරයි කියලා. එහෙම නැත්නම් දෙවියෝ අදහන දෙවියෝ ඉෂ්ට දේවතාව කරා කියලා කෙනෙකුටත් කරන්න බෑ Tamanට විතරයි. දැනටත් නැතුවත් නෙවෙයි. ඇති වුණාට ඒක අඳුරන්නේ නැති නිසා අපි ආයසරයක් අර ඒ කඩාගෙන ඇත් දෙක අරගෙන දඟලලා කලබල වෙන එහෙම නොවිච්ච එක්කෙනෙක්වත් නැතුළු මේ ශාසනය. හැම කෙනාම බය වෙනවා ඉතින්. ලක්ෂ වාරයක් කරලා කරලා කරලා ඒක සාමාන්‍ය දෙයක් බවට පත් කරගත්තොත් එයා ඊගා විමුක්ඛයට ඊට වැඩි assume එකකට සුදුසුෙක් ලබන නිසා පළවෙනි එක සාර්ථක වුණාට පස්සේ තමයි දෙවෙනි එකට සුදුසුෙක් වෙන්නේ. දෙවෙනි එක සාර්ථක වුණාට පස්සේ තමයි තුන්වෙනි එකට සුදුසුෙක් වෙන්නේ. නිසා අපි කරන්නේ මේ එක එකක් මල ඉරි මේ මල් පැන්නුම් ඉරි පැන්නුම් හරහා ගිහිල්ලා ඊ ගාවට තියෙන assume ප්‍රශ්න පත්‍රයේට උසස් පෙළට සූදානම් වෙන එකයි. ඒ නිසා ඒවා සිදුවෙන සිදුවෙන වෙලාවල් වල ඒක ඒ වශයෙන් අඳුනාගන්න නැත්නම් ඇති වශයෙන් ඇත්ත ඇති හැටියෙන් අඳුනාගෙන ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් භාවය තමයි කමඨහන් වාර්තාව ඇහෙනකොට තේරෙන්නේ. මේක වෙලා මේක බයකට අරගෙන තියනවාද නැත්නම් පෙරමග ලකුණක් විදිහට අරගෙන තියනවාද කුබ්බ නිමිත්තක් කුබ්බ කරණයක් විදිහට කියන එක ඒ පුද්ගලයාගේ පරිණාමයේ විශ්වවිශේෂී අවස්ථාවක්. ඒක තේරුම් ගත්තට පස්සේ මනස පරණ මනුස්සය නෙවෙයි අලුත් විදිහට කල්පනා කරනවා. ඉතින් ඒ නිසා හැම කෙනාටම මේ බණට සම්බන්ධ වෙච්ච හැම කෙනාටම ඒ විදිහට මේ භාවනාවේදී සිදුවෙන දේවල් නෛර්යානික පැත්තෙන් බලලා විමුක්ඛ මුඛයෙන් බලලා වාර්තා කිරීමට සාධිකර භාවනා කිරීම සඳහා අදවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීල දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා